හැමදෙනාවත්ම අද දවසේදී සති අංගහරවදා දිනයන්නේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට ඉතාම ගෞරවයෙන් පිළිගන්න ලබනවා. දැන් වෙලාව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් රාත්‍රී 8 පහ වෙලා විනාඩි 30යි. සාමාන්‍ය සාකච්ඡා පටන් ගන්න වෙලාව විනාඩි 30ක් පහ වෙලා 31ක්. ගෞරවනීය සාරණවාසී අද දවසේ කාර්ය බහුල වෙන බව අපිට කලින් දැනුම් දී සිටු නිසා අපි සාකච්ඡාවකට බලාපොරොත්තු වෙන නමුත් මාසපකලේ මහත් අනුකම්පාවෙන් ලැබිච්ච සුළු අවස්ථාවකින් වාහන යන ගමන් අපිට කිසියම් දරුවක් ගැටලුවක් තියෙනවා නම් ඒ සඳහා උපකාරයක් කරන්න ඉස්මතු වුණා. ඉතින් උන්වහන්සේට ඒ කාර්මික භාවය පිළිබඳව වහන්සේ සියලු දෙනා වෙනුවෙන් අපි নমස්කාර පූර්වක ස්තුති බුදුක සිටින ස්වාමීන් වහන්සේ. ඉතින් කල්යාණ මිත්‍රතුරුනි අපි වැඩි ප්‍රකාශ ගන්න නැතුව අද පවත්වන ධර්ම සාකච්ඡාවක් ධර්ම දේශනාවක් විදිහට නෙවෙයි පැවැත්වෙන්නේ. ඒ නිසා හැමදෙනාම තමන්ට ඇති ධර්ම ගැටලු ඉදිරිපත් කරන්න. ඉතින් ආරම්භක ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා මම දැනටම වර්ණ වෙන්න. වසන්ත වර්ණ ආරම්භ ප්‍රශ්නයකට ඉදිරිපත් කරන්න. ඉන්න අනුතුර ස්වාමීන් වහන්සේ ප්‍රශ්න පිළිබඳව පසුන අනිත් අය සංකසන වර්ණය ජනිත වර්ණය චිත්‍ර වර්ණය ප්‍රශ්න ඉදිරිපත් වෙන්න. හොඳයි වසන්ත වර්ණය මම ඔබතුමාට වෙනවා. ඒ ඔබතුමාට වෙන්න වසන්ත වර්ණය ඔබතුමාට වෙන්න පෙර සාකච්ඡා ආරම්භය ලබා ගන්න මම ගෞරවනීය ස්වාමීන් වහන්සේට වෙන්නන්නේ අපේ අමුතුනේ. ස්වාමීන් වහන්සේ වාචික වෙනනම් ඉන්නම් අපි ප්‍රශ්න වලට වෙමු සරණස්. දෙකවන් සරණයි මේ අද දවසේදී මම මේ ධර්ම සාකච්ඡාවක් විතරක් කතා කරන්න බලාපොරොත්තු වෙන මොකද මම ගමන් කරන ගමන් ඉන්න නිසා ඉතින් බුදුරණවහන්සේගේ ධර්මය මුල් කරගෙන අපේ ජීවිතේ ප්‍රායෝගික ධර්මයේ මුල් කරගෙන ප්‍රායෝගිකව සිදුවෙන කාරණා කියන්නේ අපි පුජ්‍යලික දෙකකින් නෙමෙයි ඒ වගේ බුද්ධ දේශනාවන් තෝල් කරගන්න අවශ්‍ය තියෙන දහම් කාරණා අහන්න ඉතින් අපි පුළුවන් වෙලාව පුළුවන් හැටි පරිමේ ඒකට මේ සිග්නල් තියෙන විදිහට අපි කතා කරන්න. ඉතින් එහෙනම් මේ ධර්ම කාරණා ප්‍රශ්න තියෙනවා අහන්න. ඊළඟට ඊළඟට ස්වාමීන් වහන්සේ සිරුම් ගාඩව සිරුම් සිරුම් සරණයි ඌරිට කරන වගේ චේතනාව කියලා ඒක මෙහෙම වෙනවා. ආයාසයෙන් නැතුව නමුත් අපිට තියෙන සක්කාය සහ සක්කාය දිට්ඨිය කියන දෙක පැහැදිලි කරලා දෙන ස්වාමීන් වහන්සේ පාරිවික්කව ඒ පැති මත අපිට ගැන ඒ කියන පොත ස්වාමීන් වහන්සේ තිරවසන. තිරවසරණයි ඉස්ලාම අපි මදුරුවා කියන අපේ අය කනකොට අපිට ඒ ක්‍රියාව පිළිබඳව කලින් අපි ඒක ගැන බලන්නට ඕනේ. ක්‍රියාව පිළිබඳව ක්‍රියාවක් කරන්නේ අපි පුද්ගලයෙක් වුණ නැගිලා අපි ධර්මයක් හොයන එකක් නෙමෙයිනේ. එතකොට අපි ඒ ක්‍රියාව කරන්නේ වේදනාවත් එක්ක පුද්ගලයාට තමන්ට අකමැති නිසා අපි ඒක එක්ක වයින් කරන්න නැත්නම් ඕක විනාශ කරන්න මොනවාර කටයුතු කරනවා. අපි කායයට පහසක් නේද අපිට දැනෙන්නේ දුක් පහසක්. එතකොට අපට සක්කාය දිට්ඨිය කියන්නේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඒ දුක් පහස කියන නැත්නම් මේ කාය ආයතනය කියන කාරණාව ඔස්සේ අපට මේ සිදුවෙච්ච ක්‍රියාවලිය අපි නොදැකීම නිසා එතෙන්ද මට වේදනාවක් ඇති වුණා කියන කාරණාව ගැනීම තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. කියන ක්‍රියාව නොදැකීම නිසා. ක්‍රියාව දැකීමත් එක්ක අන්න සක්කාය දිට්ඨිය කියන කාරණාව කතා කරන්නේ පංච පාස්කන්ධේ මේ හේතුපත්යෙන් හටගන්නවා දැක්කම මගේ වේදනාවක් කියන කාරණාව අපි කියන්නේ දෘෂ්ටි වශයෙන් කියන්නේ හැඟීම් වශයෙන් අපි තුල ඇති වෙන්නේ නැහැ. නමුත් අපට සක්කාය දිට්ඨි දුරුණාට පංචපාස්කන්ධ ක්‍රියාවලිය සකස් වීම තියෙනවා. ඒකේ අස්මානිය මේ වෙමි කියන මඤ්ඤණාව ඒ කාරණාව තියෙනවා. අපි බලන්න ඕනේ දැන් කයට පහසක් දැනෙනකොට අපි ඉස්සරලාම අපි එතෙන් යන තැනම ගිහින් ඉවරයි මගේ කයට පහසක් තියනවා කියලා. කියන්නේ සක්කායදිටිට ගිහිල්ලා ඉවරයි. මගේ කයට පහසක් ඇති බවක් ගිහිල්ලා ඉවරයි. පහස මధుර වර්ගයේ වේදනාව කියන්නේ හිතන්නත් කලින් මధుර වර්ගයේ වේදනාව දුක්පහසක් කියලා හිතන්නත් කලින් අපිට යොමු වෙලා තියෙනවා මගේ කයට පහසක් ඇති බව. මගේ කයට පහසක් ඇති බව කියලා දැකපු නිසා තමයි ඒක මధుර කියලා මට දුක් පහසක් කියලා අපි දෙන්නේ යමු වෙන්නේ. එතකොට කයයි පහසයි විඤ්ඤාණය දැන් අපි පොඩ හැම වෙලෙම කල්පනා කරන ඕන දෙයක් තියෙනවා අපිට මේක ප්‍රඥාවෙන් මිසක් විතරකින් දකින්න බෑ. පංච සක්කාය දිට්ඨිය දැන් පංචපාස්කන්ධය සකස් වෙන එක සක්කාය සකස් වෙන එක දෘෂ්ටිය තේරුම් ගන්න පුළුවන් සකස් වෙන එක දැක්කට පස්සේ මේක සද්ධාරු කියන සෝ ආකාර පරිවිතක දිලිනිච්ඡානක් අත ඉක්මෝල දැකීමක් නිසා අපේ රාමුවෙන් ඔය වෙන එකක් නෙමෙයි අපේ රාමුවෙන් අපට යම් පමණක් විතරයි තේරෙන්නේ අපේ රාමුවෙන් අපට තේරෙන්නේ අපට තේරෙන තැන ඉඳලා මම ඒකට දේශනාවක් එක්ක පොඩි කාරණාවක් පැහැදිලි කරන්න මොකද ඒක අපට ගොඩක් වැදගත් වෙයි. එතන මහාත්මපදෝපම සූත්‍රය ගත්තට පස්සේ මහාත්මපදෝපම සූත්‍රයේදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සාරිපුත්‍ර සානසේ පැහැදිලි කරන්න යන්නේ මේ චතුරාර්ය සත්‍ය කියන කාරණාවට සියලු ධර්මයන් සංග්‍රහිත වෙනවා කියලා පැහැදිලි කරලා චතුරාර්ය සත්‍ය විග්‍රහ කරනවා. චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන් යනකොට ඉස්ලාම් ආර්ය සත්‍යයේදී හතරක් තියෙනවා කියලා විග්‍රහ කරලා දුක විග්‍රහ කරනවා. ඒකත් ඒ විග්‍රහ කරන්න යන්නේ නැහැ. මොකද මෙතන පටන් ගන්නෙම සමන්ට ප්‍රත්‍යක්ෂ තැනින් තමයි දෙන්න පටන් ගන්න යන්නේ. ඒක දුක විග්‍රහ කරලා කරන්න කියලා ජාති ජරා මරණ ආදී ටික විග්‍රහ කරලා සංකීර්ණ පංචීපදනක් හඳා කියලා දවසකට කියනවා. දැන් අපේ ජාති ජරා මරණ කියන කාරණා ප්‍රකට තේරුණා. ඔන්න ඊළඟට සංකීර්ණ පංචීපස්කන්ධ කියන ප්‍රකට නැහැ. දැන් ඔන්න ඒක විග්‍රහ කරන්න යනවා. ඒක විග්‍රහ කරන්න යනකොට එතනදී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාවේදී අර අනිත්‍ය අපි ඔක්කොම අපේ මානසික සංකල්පයක් වශයෙන් අපි තේරුම් ගන්න රූපේ විග්‍රහ කරන්න පටන් ගන්නවා. අපර ප්‍රකට දැනි. දුක විග්‍රහ කරන්න පටන් ගන්න ප්‍රකට දැනි. දුකේ තේරෙන නැති කාරණාවක් පංචපාස්කන්ධය කියන එක විස්තර කරන්න යනකොට පංචපාස්කන්ධයේ තීරණ පැත්ත විස්තර කරන්න ගියා දුක. මේ රූපය. රූපේ විග්‍රහ කරන්න යනකොට රූපය පිළිබඳව අපට තේරෙන විදිහක් විග්‍රහ කරගෙන යනකොට එතනදී අපට වෙනවා අපි තේරෙන කාමෝ තුල වටහාගෙන අපේ තේරෙන රාමුවට එහා ගියපු දෙයක් වටහා ගන්න ඇති බව. ඒක අපට හම්බෙන්නේ අර විචක්ෂණ හැකියාව තියෙනවා විතර නැත්නම් අපට හම්බෙන්නේ නැහැ. රූප විග්‍රහ කරනවා හතරම අදමහරත් විග්‍රහ කරනවා තර්කේ ශ්‍රමණියත් ඒක ආකාරي විග්‍රහ කරලා උපාදින්න රූපය කියලා එහෙම විග්‍රහයක්ත් දෙනවා. ඊට දැන් ඔන්න අපිට යම් පමණකට අර අර ටික ටිකක් තේරෙනවා. එතන උපාදීන්න කියන කාරණාවන ටිකක් තේරුම් ගන්න අමාරුයි. එතකොට අපිට එතයි හැබැයි එතනදී යොමු වෙලා තියෙනවා අපට අපේ රාමුට නොතේරෙන, අපේ රාමුට නොහැටින නමුත් තේරුම් ගත යුතු කාරණාවක් ඇති බව. ඊළඟට තවත් මේක විග්‍රහ කරගෙන යනවා. එතනදී පැහැදිලි කරන්නේ පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා සාමාන්‍යයෙන් පටවි ධාතුව විග්‍රහ කරනකොට මේ වගේ උදාහරණයක් දෙනවා. පටවි ධාතුව අසුදාහන් වෙනවා කියන වතුරෙන් ඇහුරට පස්සේ. ඔන්න අපි හිතන්න පැත්තකුත් එක්ක එක දීම දෙන්නේ. දැන් අපේ අපේ රාමුවටත් අහු වෙනවා අපේ රාමුවට සම්පූර්ණයෙන් අහු වෙලා නැහැ. නමුත් අපිට හිතන්න ඕන පැත්තක් එක්ක විග්‍රහ කරනවා. වතුරෙන් අහුනට පස්සේ පටවි ධාතු වතුර ගහන් යනවා කියන එක අපේ රාමුවට අනුව ඉච්චර ගැලපෙන්නේ නැහැ. ඒ දැන් පටවි ධාතුව නැහැ කියන්න අපිට බෑනේ වතුර වතුර යට පටවි තියෙනවානේ. එතන විග්‍රහ නැත්නම් බුදුරණ සාරිපුත්සා එතන එතන කියන්න තිබ්බවන්නම් මේ සත්‍ය සූර්යග්ගවන සූත්‍රය පැහැදිලි කරන පොළොව ඥාසීම කියන එක පෘථිවිය ඒක කියන්නේ නැතුව අර අර මේ මේ අපිට මාර්ගයට යොමු වෙන්න අවශ්‍යතාවය ඒකත් එක්ක කියලා දෙන නිසා එතන පැහැදිලි කරේ වතුරෙන් වැහෙනවා කියලා. එතන අපි වතුරෙන් වැහෙනවා කියන කාරණාවයි අපි දන්නවා වතුරෙන් යනකොට වතුරයට පටවි තියෙනවා කියලා පොළව. නමුත් එතන විග්‍රහ කරන පටවි අතර දාන් යනවා කියලා. එතකොට ඊට කලින් විග්‍රහය කරනවා උපාදින්න රූපයක් කියන කතාවකුත් එක්ක උපාදින්න පටවියක් කියන එක. අන්න එතකොට එහෙනම් එයාට දැන් ඉන්න රාමුව දැන් තියෙන කාරණාව තේරුම් ගන්න තැන ඉඳලා තේරුම් ගන්න යුතු කාරණාවක් හම් වෙනවා උපාදීන ස්වභාවයක් කියනවා එහෙනම් මෙතන මේ අතුරුදහන්ගෙන පටවි ධාතුවක් ගැන කියනවා එහෙනම් මෙතන උපාදීන පටවි ධාතුව කියන කාරණාවයි අතුරුදහන් වෙනවා කියන එකත් එක්ක තේරුම් ගන්න පුළුවන් උපාදීන පටවි ධාතුවක් නැහැ අපි ඉතල කල්පනා කරලා අපට හම් වෙනවා පටවි ධාතුවක් කියන එක අතුරට තියනවා කියලා. නමුත් අර උපාදානෙන් හට ගන්න කාරණාවක් එක්ක විග්‍රහ කරගෙන යන්නේ. අන්න ඒ උපාදානෙන් හට ගැනීම පටවි ධාතුව කියන එක අහු වෙන්නේ. ඔන්න ඔය ටික විග්‍රහ කරලා එවන හිතන ක්‍රමයක් පැහැදිලි කරනවා මේ මේ විදිහ අපි තුල අපේ ජීවිතේ අපිට ප්‍රකට වෙන තැන ඉඳලා කෙනෙක් බණිනකොට හිතන්න කියනවා කයිස් පස්යෙන් අටවැඩි දෙයක් කියලා අපිට ඒ අපේ ප්‍රායෝගිකව අපට වැටහෙන තැනින් විමසන්න කාරණාවොත් ඔන්න තවත් පටිච්චසමුප්පාදේ පැත්ත නැත්නම් ආයතනයක් සකස් වෙන්නට කියන කාරණාව පිළිබඳව Tamanට තේරෙන කෝණකින් විග්‍රහ කරලා දෙනවා. එහෙමත් විග්‍රහ කරලා දීලා ඉවර වෙලා තව අපේට අර කය කියන අර ගයක් හදනවා වගේ විග්‍රහ කරලා මේ ඔක්කොම ටික දීලා අර උපාදින ස්වභාවය කියලා දීලා ඔන්න ඊළඟට ආය විග්‍රහ කරගෙන යනවා මේ ආයතනකින් එක මුල් කරගෙන පංච උපාදානස්කන්ධයම හැදෙන හැටි. එතකොට ඒ වෙනකොට අර උපාදින ස්වභාවයත් හම්බෙලා තමන්ගේ ප්‍රකටත්වයත් හම්බෙලා අර ප්‍රඥාව නැත්නම් ප්‍රායෝගිකවත් එක්ක තමන්ගේ ප්‍රඥාව ටික ටික මෝරලා අර විදිහට වැඩ පිළිවෙල කුරු කරනකොට අන්නර උපාදින ස්වභාවයට නැත්තම් උස් උපාදානය හටගන්න හැටි කාරණාවට යොමු වෙලා. එතකොට එතනින් තියෙනවා ඉවරයි. පටිච්චසමුපාදෙ දැක්ක කියනවා. දැන් පටන් ගන්න විග්‍රහ කරන ආර්ය සත්‍යය. එතකොට දැන් මෙතන අවසාන වෙනකොට පංචපාදස්කන්ධ සකස් වෙලා ආකාර විග්‍රහ කරලා මෙහෙම දැක්කොත් පටිච්චසමුපාදය දකිනවා, බුදුන් දකිනවා, දහම දකිනවා කියලා විග්‍රහ කරනවා. ආර්ය සත්‍යය එතන සම්පූර්ණ විග්‍රහ වෙලා ඉවරයි. රූපය හරියට හොයාගෙන ගියා නම් දැන් රූපේනේ සම්පූර්ණ මුලින්ම කරගෙන ගිහී රූපය කියන කාරණාව හරියට හොයාගෙන ගියා නම් පංච උපාදානස්කන්ධයම හට ගන්න ආකාරයක් දකිනවා ඒ වගේම ඒ තුල ආර්ය සත්‍ය පංච වාස්කන්ධ හට ගන්න ආකාරය දකිනවා කියන්නේ දුක දකිනවා දුක් සමුදය දකිනවා නිරෝධය දකිනවා මාර්ගය මාර්ගය හම් වෙනවා ආර්ය සත්‍ය හතරම එතන හම් වෙනවා එතකොට බලන්න කොච්චර ලස්සන වැඩපිළිවෙලක් ගන්න තැන තේරෙන තැන ප්‍රකට තැන තමන්ගේ රාමුවෙන් පටන් අරගෙන රාමුව ඉක්මවන යන විදිහට කාරණාවත් හේතු ගන්නමින් ඒ කාරණාව උනුප්පලා සත්‍ය දකින දෙයට පෙන්ලා කියලා තියනවාද කියලා. අන්න ඒ වගේ තමයි අපිට දැන් අපි හිතමු කයට ඒ වගේ පහසක් වෙන තැනදී අපිට පංචපාදස්කන්ධය කියලා අපිට දැන් තේරෙන ක්‍රමයකට අපිට ගන්න තියෙන්නේ. හැබැයි අපි තේරෙන ක්‍රමේදී අපට ප්‍රත්‍යක්ෂදී හරිදේ විතරක් අඩගෙන අපි සංකල්පයකින් වැරදි දේවල් දාගන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපි හිතමු අපිට දැන් මෙතන විග්‍රහ කරන රූපේනේ. දැන් රූපේ ප්‍රකටයි. ආත්මවලම සූත්‍ර විග්‍රහ කරන රූපේ රූපේ ප්‍රකටයි. අන්නේ ප්‍රකට තැන ඉඳලා එයා පටන් අරගෙන යනවා. අන්නේ වගේ අපි බලන්න ඕන පංචපාදස්කන්ධ එතන හටගන්න අපිට දැන් වේදනාව ප්‍රකට වෙන්න පුළුවන්. මේ වේදනාව කොහොමද හටගත්තේ කියන එක අපි ඉමසන්න පටන් ගන්නවා. ඒක ඉමසන්න පටන් අරගෙන යනකොට අපිට ප්‍රකට දැනන්නේ. ඔන්න පටිච්චසමුප්පාදය කියන කාරණාවට අපි විමසගෙන යන මේ පැති වලට හම්බුනාට පස්සේ හේතුප්‍රත්‍ය ධර්මයේ හම්බුනාට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒ කාරණාව හම්බෙච්ච තැනදී මේ පංචීපාදස්කන්ධය කියලා බුදුරණාහි විග්‍රහ කරපු ඒ සියල්ලක්ම හම්බ වෙනවා. ඒක දැකපු තැනදී සක්කාය දිට්ඨිය කියන කාරණාව හම්බෙන්නේ සක්කාය කියන කාරණාව හරියට දැකපු තැනදී සක්කාය දිට්ඨිය කියන කාරණාව දුරු වෙලා යනවා. ඒකත් එක්ක තමයි දකින්නේ මගේ කයට පහසක් ඇති වෙන නැත්නම් මට වේදනාවක් ඇති වෙන කියන කාරණාව නැත්නම් ආත්ම සංඥාවක් ගැනීම කියන කාරණාව දුරු වෙනවා හේතුපටි ධර්මයෙන් බව පැටහෙනවා දැන් සෝතපන්න කෙනා සක්කායදී දුරු කරලා නින්නේ එතකොට සෝතපන්න කෙනා දුරු කරලා තියෙන්නේ නමුත් එයාට ලෝකයේ තුලදී මේ මේ කියන වංජනාව තියෙනවා එයාට හිතෙනවා මගේ මට වේදනාවක් ඇති වුණා නමුත් සිහිය නොවන වීර්යය දෙන්න යොමු වෙච්ච තැනදී අර හරියට අතන තිබුමාවක් කියන්නේ බුදුරණාහි අතක් නැති කෙනාගේ අත නැති බව හැම වෙලේම සිහිය නැහැ. සමාල්ලාවට යා අතින් වැඩ කරන්නත් හදන්න පුළුවන්. කොට තමයි සිහිය පිළිගන්නේ අත නැහැ නේ කියලා. නමුත් අත නැති බව සිහි නැති වුණාට අත ලියලවත් නැහැ. අන්න ඒ වගේ තමයි සක්කාය දිට්ඨිය දුර වෙලා තියෙනවා. ආසොඳුස්ති දුර වෙලා තියෙනවා. ඒ කියන්නේ දෘෂ්ටියක් වශයෙන් මම කියලා ගැනීම දුර වෙලා තියෙනවා. නමුත් මේ කියන වඤ්ඤණාව තියෙනවා. එතකොට දෘෂ්ටියක් වශයෙන් මම කියලා ගැනීම දැන් අපි හිතමු මම පුංචි උදාහරණයක් කියන්නම්කෝ මේ වගේ. අපි දැන් ඇත්තටම මම ඒක කියන්න පෙළඹෙන්න ගොඩක් කාරණාවක් හේතු වෙනවා. මම දැන් මාර්ගය ගැන දැන් ඔය සක්කාය දිට්ඨිය ඇත්තනේ හසරට පැවැත්මනේ. මූලිකම සංයෝජනේ සක්කාය දිට්ඨියනේ. එතකොට ඒ ඒ යන මාර්ගය සසර පැවැත්ම. ඊළඟට සම්මා දිට්ඨිය දෘෂ්ටිය කරගෙන යන මාර්ගය නිවන මාර්ගය. දැන් ඔන්න මම අනුරාධපුරේ ආරණ්‍යයක් හදන්න අදහසක් ආව මට. අනුරාධපුරේ ආරණ්‍ය හදන්න අදහසක් ආවා. මොකද්ද ඒකට පදනම වගේ තියෙනවා. ධර්ම දේශනා කියන්නේ ඇත්තටම ප්‍රායෝගික කට්ටියන්ට සූත්‍ර දේශනා පැහැදිලි කරලා දීලා ඉදි වැඩ පිළිලක් කරගෙන ඉන්න ඕන කියන මගේ තියෙන හැඟීම. ඒ අවශ්‍යතාවය ඒ හැඟීම, ඒ හැඟීම. ඒ අවශ්‍යතාවය එක මම දැන් ඔන්න දැන් ඒක කරන්න පෙළඹෙනවා. එතකොට ඒ අවශ්‍යතාවය මා තුළ තියාගෙන තමයි මම ඒකට අවශ්‍ය විදිහට බඩු මුට්ටු කරලා දෙනවා ඒක සම්පාදනය කරගන්න ඕන දේවල් අනිත් කටයුතු ටික මම කරනවා හැබැයි ඒ කරන අතරතුර මම වෙන දේවලුත් කරනවා දැන් මාතලේ ආරණ්‍ය ගැන කටයුතු කරනවා ඊට පස්සේ අපි හිතමු වෙන ධර්ම දේශනා කරන්න යනවා නමුත් මගේ දුර වෙලා නැහැ අර මේ අනුරාධපුරේ හදන්න ඕන කියන හැඟීම දුර වෙලා නැහැ නමුත් අර අනිත්‍යද කටයුත්ත කරනකොට මම ඒක හිතේට ආයේ නැහැ අනුරාධපුරේ හදන්න ඕනේ මේවා ඒවා මේ කොහොම සම්පාදනය කරන්න කිය කියමක් හිතිතයිනේ නැහැ මේ ධර්ම දේශනාවක් කරනකොට ඒක වැඩක් කරනකොට. නමුත් අර හැඟීම මාතෘ තියෙනවා. ඒ හැඟීම මත පදනම් වෙලා තමයි මම මේ හදන කටයුතු කරගෙන යන්නේ. ඒ හැඟීම මත පදනම් වෙලා අනිත් කටයුතු අවශ්‍ය සම්පාදනය කරගෙන ඉවරනට පස්සේ සම්පූර්ණයෙන්ම අර අනුරාධපුරේ කටයුතු හදලා ඉවර වෙනවා. මම ඊට පස්සේ ඒ යමක් මුල් කරගෙන දෙයක් හදන්න පටන් ගත්තේ ඒ ධර්ම දේශනා කරන එක ඒ කටයුත්ත කරනවා. දැන් පොක කරන අතරතුර අනිත් දේවල් කරාට අර හැඟීම දුරු කරගන්නේ නැතුව තමයි ඒක දුරු කරගන්නේ නැහැ කියන්නේ බලෙන් සායින් <clears throat> කරනවා නෙමෙයි. වෙන වැඩක් කරලා ඒක තියෙනවා. අන්න ඒ වගේ තමයි දැන් සම්මාදිට්ඨිය කියන කාරණාව ලෝකෝත්තර මාර්ගයට. ලෝකෝත්තර මාර්ගයේ සම්මාදිට්ඨිය කියන හැඟීම කියන්නේ සක්කාද දුරු කරපු කෙනාගේ එතකොට එයාගේ හැඟීමත් එයාගේ තියෙන දෙක තමයි දෘෂ්ටි දුරු වීම ආර්ය සත්‍ය පිළිබඳ නොනත් එක්ක යන වැඩ පිළිවෙල. එතකොට එයා ඒක මුල් කරගෙන සීලයක් රකින්නවා සමාධියක් වඩනවා ප්‍රඥාව ඒ අදාළ කාරණා දියුණු කරගන්න අර මූලික දේ එක්ක. මූලික දේ එක්ක නැතුව නෙමෙයි. ඒ කරන වැඩ පිළිවෙල කෙලින්ම නිවනට ඉලක්කයක් වෙනවා. එතකොට ඒක කරනකොට එයාගේ ජීවිතේ අපි හිතමු ගිහි කෙනෙක් නැත්නම් පැවිදි කෙනෙක් වුණත් පුළුවන්. ගිහි කෙනෙක් උදාහරණයක් ගමු. කාමයන් එක්ක සේවනය කිරීමක් එයාගේ තියෙන්න පුළුවන්. වෙන ඒවාට එයාට කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ දේක් කරාට අරක දුර වෙලා නෑ එයාගේ. අතෙන් යොමු වෙච්ච තැන මේක වඩා කටයුතු කරනවා. අන්න ඒ වගේ තමයි සක්කාදිට්ඨිය. සක්කාදිට්ඨිය කියන කාරණාව තියෙනකොට ඒක හැඟීමක් වශයෙන් තියෙනවා. එතකොට හැඟීමක් වශයෙන් තියෙනකොට එයා සමහරවිට తాවකාලිකව ඔය සක්කාදිට්ඨිය කියන හැඟීම එයාට අහු වෙන්නේ නැහැ නේ. එයාට සක්කාදිට්ඨිය ඇති බව හැඟීමකට හම්බෙන්නේ නැහැ. එයා සමාධිය වඩලා යම් කිසිවකට පච්චරගෙන එයාට හිතෙන්න පුළුවන් මේ බොරුවක් කියනම සක්කාදිට්ඨිය කියන හැඟීම දුර නැහැ. ඊට අදාළ තමයි සියලුම කාරණා ප්‍රතිසිදු වෙන්නේ. සක්කාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා දැකපොත ජීවන්නේ අරක දුර වෙලා යනවා. ඒ කියන්නේ සසර පැවැත්මට දැන් මෙතන මම කියලා ඒකාන්තයෙන් යමක් කියනවා කියලා ගැනීම දුර වෙලා යනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රායෝගික මාර්ගය කියන කාරණාවේදී අපි බලන්න ඕනේ හැම මොහොතකම අපේ දෘෂ්ටිය මොකද්ද කියන කාරණාව තමයි. හැඟීමක සහ හැඟීම කියන එක කියන්නේ අපි තුල සම්මාදිට්ඨිය කියන පදනම මොකද්ද කියන කාරණා බලන්න ඕනේ. ඊළඟට බලන්න ඕනේ සද්ධාරුචි අනුසව ආකාර පරිදත අපේ රාමුවෙන් අපි මේක බලන්න යන්නේ. නැත්නම් අපිට මේක අපේ රාම ඉක්මවලා වටහා ගන්න දෙයක් තියෙනවා. දැන් අපි කොයි විදිහට බලන්න ගියත් අපි හැම එකම අපේ රාම නිදාගන්න යන්නේ. ප්‍රඥාවෙන් දකින්න කාරණාවක් එක්කද අපි මේ යන්නේ. ප්‍රඥාවෙන් දකින්න වැඩපිළිවෙලක් එක්කද යන්නේ. මෙන්න මේ කාරණා අපි හැමදෙස්සෙම බලන්න ඕනේ. එතකොට අපට අපට තේරෙන තැනින් පටන් අරගෙන එතන සංකාය කියන්නේ පංචවාස්කන්ධය කියන්නේ මොකද්ද? සමුදය කියන්නේ මොකද්ද කියලා ප්‍රඥාවෙන් දැකිය යුතු තැනට යන විදිහේ එයාට වැඩ පිළිවෙලක් පුරු කරගන්න පුළුවන්. මේක ඇත්තටම හරියටම දැක්කම දැන් අපි සක්කාය සහ සක්කාය සමුදය නැත්නම් සක්කාය දිට්ඨිය කියලා දුෂ්ටයෙන් ගැනීම කියන කාරණාව තේරෙන්නේ එයාට මේ මේක දුරු කරන්න යන තැනදී ඒක මහා මාළුක සූත්‍ර පැහැදිලි වෙනවා. ඒ එතකොට අපට සම්පූර්ණයෙන්ම හරියට මේක තේරෙනවා නම් එයාට හපව් තේරුම් ගන්න ඕනද නැද්ද කියන කාරණාව අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා අපි මුලින් ඉඳලා අපිට තේරෙන තැන ඉඳලා අර මහාත්පදෝම සූත්‍රය පැහැදිලි කරා වගේ අපිට තේරෙන තැනින් පටන් අරගෙන අපට බුදුරණවහන්සේගේ ධර්මයේ තුල සාධක කරගෙන ඒ ධර්මයේ තුල විග්‍රහ වෙනවා ඊතර ඉක්මවලා පංචපාස්කන්ධේ සක්කාය කියන එක හරියට දකින්න වැඩ පිළිවිලා. අන්න එතෙන්ද යන්න පුළුවන්. දැන් අපි අද ගොඩක් කලාවට වෙන කාරණාවක් තමයි අපට ඒ කියපු කාරණා සාමාන්‍ය මම ඒකට මේ දවස්වල භාවිතා කරන වචනයක් තියෙනවා අතේ කියලා පෙන්නනවා. ඒ රතේ තියලා පෙන්නකොට අපිට පේන්න තියෙනවනේ. අන්න ඒ වගේ අපි අපි ආසයි මේ බුදුරජාණන්සේ ධර්මයේ දකින්න. නමුත් එහෙම දකින්න එකක් නෙමෙයි ධර්මයේ කියන්නේ. ඒක අපිට ප්‍රඥාව වැඩිච්ච තැනදී දකින්න දෙයක්. එහෙනම් ප්‍රඥාව වැඩෙන්නට ඕන. ප්‍රඥාව වැඩෙනවා කියන්නේ එතන සම්පූර්ණයෙන් සද්ධාරු චනසු ආකාර පරිසක දිටි නිඥානක් නැති ඉක්ම වෙන්නට ඕන. අන්න ඒක තමයි අවබෝධය කියන්නේ. එතකන් අවබෝධය වෙන්නේ නැහැ. එතකන් සත්‍ය දැක්කේ වෙන්නේ නැහැ. එතකන් බුදුන් වහන්සේගේ දුන්න වචනේ අර්ථය හම්බෙන්නේ නැහැ. එහෙනම් අපිට තේරෙන තැනින් පටන් අරගෙන ගන්න තැනින් පටන් අරගෙන අපේ රාම ඉක්මන විදිහේ දේශනාව තුලින් අර්ථයක් අරගෙන ඒ කියපු ආකාරයට පුරුදු කරනකොට අපට වෙන වචනයකින් දිය නොහැකි මට්ටමේ බුදුරණවහන්සේගේ වචන පමණක් කතා කරන හැකි මට්ටමේ අන්න අවබෝධයක් ඇති වෙනවා. ඒක තමයි සැබෑම සත්‍ය කරා යන වැඩ පිළිවෙල. එහෙම නැති වුණොත් එහෙම අපි වෙන වෙන විදිහට අපි එකට අර්ථයක් දෙන්න ගියොත් එහෙම ඒ යන තැනදී අපි යන්නේ අපේ රාමුවෙන් අපට වැටිච්ච කාරණාවක් අපි ඒකට ඈඳන්න යනවා. හැබැයි ඒක ප්‍රඥාවෙන් දකින්න වැඩපිළිවෙලක් නෙමෙයි. නමුත් බුද්ධ දේශනාව තුළ තියෙන කාරණාව ප්‍රඥාවෙන් දකින්න වැඩපිළිවෙලකට යොමු වෙනවා. ඉතින් ඒක නිසා අපට වැටෙන තැනින් අපි පටන් අරගෙන කරගෙන ගියාම අපට මේ කාරණාව සම්පූර්ණයෙන් නිරවුල් කරගන්න පුළුවන්. ඊට පස්සේ සරුවන් සම්මාත සාමණේර වහන්සේ සාමණේර උතනම අර කේමක සූත්‍රයේ සාමණේරගේ කේමක සාමණේර වහන්සේ මම තිරගත විදිහට උන්වහන්සේ සෝවාන් හරි අනාගාමී ඵලයකට පස්සලා ඉඳලා ඉතිපු නිසා නේද ස්වාමීන් වහන්සේ මේ මම වෙමි කියන එකයි වෙමි කියන අර මලක උපමාවෙන් ඉස්සමනක් පොඩ්ඩක් එතනක් පැහැදිලි පැහැදිලි කරලා දෙනවා මට මේ මලේ උපමාව උන්වහන්සේ පැහැදිලි කරන්න දෙන්න උත්සාහය සබස්සන්නේ දෙවසන. ඔව් ජන ප්‍රේමක සයන්නාසේ බොහෝ වෙලාවට අනාගාමීන් පුළුවන් නැත්තම් සොත්තපන්න අපිට කියන්න බෑ මොකද්ද කියලා. නමුත් මාර්ගඵල අවබෝධානාස් කෙනෙක්. එතකොට ඒ ස්වාමීන් වහන්සේ පෙන්නනවා මේ මම මේ නිසා මම මෙමි කියන. දැන් අපිට හැම වෙලේම පංචීපාස්කන්ධය අපි දැන් හොයනවනේ හැම වෙලේම. බෙද බෙදා වින් වශයෙන් අපි තේරුම් ගන්න මුලින්ම අපි මේක හොයනවා. තේරුම් ගන්න මොකද අපිට ඉස්සල්ලාම දැනුමක් අවශ්‍යයි. ඊට පස්සේ මෙතන අපි අපි හිතමු අපට ලෝකේ යම් කිසි විදියකින් දෙයක් හම් වෙනවා නම් දෙයක් හම් වෙන කෙනෙක් ඉන්නවා. අපට දෙයක් හම්බුන දෙයක් හම් වෙන කෙනෙක් ඉන්නවා. එතකොට අපි හරියටම පංචපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියන දකිනකොට මේක වෙන්වෙන් වශයෙන් වෙන්වෙන් කතා කරන්න වෙන්වෙන් ඉතින් තේරුම් ගන්න දෙයක් නෙමෙයි. අපේ හැකියාවක් අපට හම්බලා තියෙනවා. මෙතන ඇත්තම තියෙන්නේ සකස් වෙච්ච දේට බුදුන් වහන්සේ වෙනින් වශයෙන් දකින්න පැති තුනක්. අපට අහු වෙන පැති පහක්. අපට අහු වෙන පැති පහක් නිසා පහක් මේ කාරණා පහක් විග්‍රහ කරා නෙමෙයි. මේ සකස් වෙන දේ අපට අහු වෙන පැති පහක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. මෙන්න මේක තමයි අර මලේ උපමාවෙන් පැහැදිලි කරන්නේ. මල කියලා කියන්නේ මලේ සුවඳ කියන්නේ පෙත්තේවත් රේණුවත් එහෙම එකක් නේ මලේ සුවඳ. එතකොට මලේ සුවඳක් බවම දකින්නේ නැත්නම් පංචීපාදානස්කන්ධය මෙහිම ක්‍රියාවක් බවම දකින්නේ අර හේතුපත්‍යවව තේරු ගැනීමත් එක්ක. හැබැයි යාටත් තියෙනවා පංචීපාදානස්කන්ධය සකස් වීම. ඒ කියන්නේ පංචීපාස්කන්ධය කියලා හරි මැනීමක් තියෙනවා නම් එතන වෙමි කියන මඤ්ඤණාව තියෙනවා. මොකද ලෝකේ පැනවීමක් තියෙනවා. පටිසමුපාදලේ කතා කරනවා ලෝකේ පැනවීමක් තියෙනවා. එහෙනම් පැනවීමක් තියෙන තැනදී එයාට වෙන්ගෙන් වශයෙන් යමක් තුළ ස්ථිරත්වයක් ඇති බව නොගත්තට සකස් වීමක් තියෙනවා මේ සකස් වීම ක්‍රියාව මෙන්න මේ වගේ දෙයක් බව අහු වෙලා තියෙනවා ඒ අහු වීම තුළ වෙමි කියන මඤ්ඤණාව තියෙනවා මොකද එහෙම අහු වෙ අහු වීමක් තියෙන්නේ නම් කිසි කෙනෙකුට කියන්නේ සියුම්ම එයාට ඒ කාරණාව වෙමි කියන ප්‍රඥාප්තිය ඒක හදෝකේ කොට නැහැ ඒක තමයි මම මේ කියන කාරණාව දුර වෙනවා වගේ තමයි සත්‍ය වැඩ පිළිවෙල හම්බුණා. සත්‍ය වැඩ පිළිවෙල හම්බුණා සත්‍ය වැඩ පිළිවෙල හම්බෙච්ච කෙනෙක් හම්බෙලා තියෙනවා. සත්‍ය වැඩ පිළිවෙල හම්බෙච්ච කෙනෙක් ඉන්නවා. ඒකයි මේ කියන වචනාව තියෙන්නේ. නමුත් එයා දකිනවා එක වැරදි බව. ඒ වැරදි බව දැකීමෙන් එයාට වැටහෙනවා මේ සකස් නොවීමකුත් ඇති බව. දැන් නිවන කියන කාරණා විග්‍රහ කරන යනකොට ඔය එකක්වත් විග්‍රහ කරන්න බෑ. ඒ විග්‍රහය සම්පූර්ණ ඉක්ම වෙනවා. අවිද්‍යා සංකාර කියලා කිසිම මේ ලෝකේ යමකින්ද පැනවීමක් කතා කරන්නේ. යමකින්ද බෙදීමක් කතා කරන්නේ. යමකින්ද අපිට මේ මාර්ගිනද විග්‍රහයක් කතා කරන්නේ. ඒ සියලුම දේවල් අතහැරෙනවා. ඒ ඒ අතහැරනවා කියන්නේ ඒ සියලුම දේවල් කතා කරන්න බැරි වෙනවා. කතා කරනවා නම් යම් කිසි දෙයක් කෙරෙහි ඒ කතා කරන දේ තුළ එක්ක සත්‍යම දැකපු කෙනාට වචන දෙකකින් තමයි එයා පංචමාස්කන්ධයක් කියලා හිතන්නේ. මොකද එතන එයාට පංචමාස්කන්ධයක් කියලා තේරීමක් නැහැ. වෙන්ගෙන් වශයෙන් ගැනීමක් ඔක කියන්නේ ඇති දෙයක් බෙදීම. දැන් අපිට මොනවා විදියට කතා කරත් අපිට සමහරවිට අපි බලන්නේ මේ තියනවා කියන ගත්ත දේ බෙදීමක්. අන්න එතකොට එයාට මම වෙන්නේ. එයා දකිනවා මෙතන මේ මේ කසීමක් තියෙන මේ හේතුපත්යෙන් ඒක ඒකට දුන නිර්වචනයක් මේක. කසීමක් තියෙන හේතුපත්යෙන් ඒකට දුන නිර්වචනයක්. එතකොට ඒ නිර්වචනය හා බෙදි බෙද බෙදා යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිර්වචනය දැකීම තුළ මෙයාට අහු වෙනවා මේ මේ අසත්‍ය බදනවත් එක මේ ගොඩනගෙනවා මේ සත්‍ය දැකීමත් එක මේ ගොඩනගන්නේ නැහැ කියලා. අන්න නිරෝධය කියන කාරණා තමයි. නමුත් එයාට අර ඇතිවීම තියෙනවා. ඒකයි අර මේ කියන වචනාව තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ කාරණාව අපි ඔය විදිහට ඇත්තටම තේරුම් ගන්න ඕනේ. මොකද හේතුව අපට ඒකත් එක තමයි මේ මාර්ගයේ ටික ටික අහුවෙන්නේ. අපි එහෙම විමසන්නේ නැත්නම් අපි එහෙම කල්පනා කරන්නේ නැත්නම් අපට කවදාවත් තමන්ගේ රාම ඉක්මවලා යන වැඩ පිළිවෙල ගොඩ නැගෙන්නේ නැහැ නේ. එහෙනම් ඔය විදිහට අපේ ජීවිතේට මේක තේරුම් ගන්න අපි කල්පනා කිරීමත් එක තමයි තමන්ගේ රාම ඉක්මවලා ඉක්මව යන පුළුවන් වැඩ පිළිවෙලක් අපට හම්බෙන්නේ. ඒකත් එක්ක මේ ප්‍රඥාව නැත්නම් ඇත්තටම මාර්ගය කියන කාරණාව තමා තුළ හරියට ගොඩනැගිච්ච තැනදී ඒ සත්‍ය දැකීම සිදු වෙනවා. සර්වසර්ණයි ස්වාමීන් වහන්සේ මේ ඔය කියපු දනම චුට්ටක් පැහැදිලි කරගන්න දැන් අපි මලක් දකිනකොට දැන් මම මලක් දකිනවා කියන හැඟීම එනකොට එතන මේ මල තියෙනවා කියන හැඟීම එනකොට එතන තියෙන්නේ සක්කාය දිට්ඨිය තියෙන ගතියද නැත්නම් අස්මිමානය තියෙන ගතියද කියලා චුට්ටක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ බොහොම පිං. තෙරුවන් සරණයි. දැන් මෙතන ඔය ඒ මලක් මම දකින්නවා කියන කාරණා වෙන පරියායක්. මෙතන මලේ උදාහරණ දෙන්නේ වෙන පරියායකට. ඒකයි මම අර ගොඩක් කංගලදී පැහැදිලි කරන්නේ අපි උපමාව කුමකටද කොහේ ගලපන්න කියලා බලන්න ඕනේ. නැත්නම් මෙතන මලක් අපි දකින්න එක නෙමෙයි විග්‍රහ කරන්නේ. කියන්නේ අපි මල්ලා දකින්න කාරණාව නෙමෙයි මේ උදාහරණයෙන් විග්‍රහ කරලා පෙන්නන්නේ. පංච උපාදානස්කන්ධය කියන කාරණාව වෙන්ගින් වශයෙන් කතා කිරීම තුළදී අපි ඇති දෙයක් බෙදීමක් කියන එකත් පංචපාස්කන්ධයක් සකස් වීම කියන කාරණාව කියනකොට මේ සකස් වෙච්ච දෙයක් කතා කරනවා කියන එකත් එතකොට මලේ සුවඳ උපමා කරනවා මලේ පිටි පිටි සුවඳක්වත් දණ්ඩි සුවඳක්වත් නෙමෙයි මලේ සුවඳ අපි අර විදිහට කතා කරොත් ඒ කතා කිරීම වැරදි කියන එකයි ඒකෙන් උලුප්පල පෙන්වන්නේ එතකොට එතන අපි සාමාන්‍යයෙන් මලක් දකින්නකොට විග්‍රහය කතා කරනකොට මේ උපමාව උපමාව තුළින් ඒ මල දකින්න විග්‍රහය නෙමෙයි පැහැදිලි කරේ පංචපාස්කන්ධයට එංගින් වශයෙන් දැකීම සහ පංචපාස්කන්ධය සකස් වීම කියන කාරණාවේදී. දැන් එතකොට මෙහෙම ගත්තොත් එහෙම අපි දැක්කොත් එහෙම ඇසයි රූපය විඥාන එකතු වීමෙන් අපි මල කියලා දෙයක් පනව ගත්තා කියලා. ඇසයි රූපය විඥාන එකතු වීම තුලින් මල කියලා දෙයක් පනව ගත්තා කියලා. මෙන්න මේ ක්‍රියාව හරියට දැක්කනම් අපි විතර මලයේ සුවඳ දැක්කා වගේ තමයි. උදාහරණයක් එක්ක. ඒ උදාහරණය හැම වෙලෙම බලන්න ඕනේ මේ කියන උපමාවක් දුන්නාම ඒක මේකට කසවලා. නැත්නම් අපි වෙන වෙන පැතිවලට යමු වෙනවා. මම අර පුතුමා සූත්‍රයේ හිම කාරණා ගොඩක් ඔය සම්බන්ධයෙන් ඉලිප්පල කරනවා. ඔබ මේ වැඩ ගලපන්න නැතුව අපි වෙන වෙන පැතිවලින් හිතන්නකොත් මේ ධර්මයේ තේරුම් ගන්න බැරි වෙනවා. මල කියන කාරණා අපි දැක්කනම් මල කියන එක ඇති වුණේ කියන ඒ මනසනාව සංකල්පයකින්නේ. නමුත් මනසනාව සංකල්පයෙන් හම්බෙන්නේ හම්බෙන්නේ නැතුව අපි රාමුවකින් තොරව මේක ප්‍රඥාවෙන් අපිට හම්බෙන්නට ඕනේ. ප්‍රඥාවෙන් වෙනවනම් මනසයි අර අසයි රූප වෙන එකදී මල කියලා දෙයක් දැක්කේ කියලා අන්න එතකොට හම්බ වෙනවා මොකද්ද හේතුප්‍රත්‍ය පංචපාස්කන්ධ සකස් වුණා කියන කාරණාව. එතකොට සක්කායදිට්ඨිය දාලා නෑ. නමුත් හේතුප්‍රත්‍යෙන් හම්බුණාට හේතුප්‍රත්‍යෙන් හම්බුච්ච දෙයක් තියෙනවා. අන්න ඒ නිසා ආ හේතුපතෙන් හම්බෙන කාරණාවේදී හම්බෙච්ච පංචීපාදන ස්කන්ධයට මම කියලා ගත්ත ඒ කියන්නේ ආත්ම වශයෙන් ගැනීම වැරදි කියලා දකිනවා. නමුත් සකස් වෙච්ච දෙයක් ඇති බව තියෙන නිසා ඒකට තියෙනවා වෙමි කියන වඤ්ඤණාවක්. ආත්ම ස්ථිති වුණාට පංචීපාදන ස්කන්ධයක් සකස් වීම තුළ ඒක ප්‍රකට වීම තුළ එමේ කියන වඤ්ඤණාව තියෙනවා. එතකොට එමේ කියන වඤ්ඤණාව තමයි සක්කායදිරි දුරුණක් තියෙන කාරණාව. දැන් අපි මේක බෙද බෙදා බලන්න කිව්වොත් එහෙනම් අපි අර මානසික සංකල්පයක් ඔස්සේ අපි බලනවා මෙන්න මේ විදිහට අපි බලනවා මගේ ඇහැ ඊළඟට අරහේ තියෙනවා ඉස්සරහින් තියෙනවා රූපේ මල අපි මලක් බෙදලා බලනවා මේ මලටද අපි ඇලුනේ නැත්නම් මලේද මේ මට මේ රාගය ඇදෙන්නේ නැත්නම් මේ ඇහේද මේක තිබ්බේ කියලා අපි මෙන්න මේක කොටස් කර කර බලන්න හදනවා වගේ වැඩක් තමයි මේ අර මේ මලේ පෙට්ටිය සුවඳ මලේ රේණුව සුවඳ මෙන්න මේ වගේ විග්‍රහ මේ මේ හොයන්න යනවා වගේ වැඩ පිළිවෙල ඉතින් ඒක නිසා මේ දේශනාවේ අපි හොඳට බලන්න ඕනේ මේ උදාහරණ උපමාවක් දුන්නා උපමාව උපමේයට ගලපලා තේරුම් ගන්න කොහොමද කියන කාරණාව. ඊළඟට සර්ණ ස්වාමීන් වහන්සේ මෙතන අර උපමා ගැන කතා කරපු ඉඳලා මතක් වුණේ ඔය රද්දු පදර්ශන විස්තර කරනකොට අර රූපයට පෙන පිටක් විදියට ගන්න කියලා බුදුරජාණන්සේ කිව්වා ඒ වගේම වේදනාවට එතන අර දිය බුදුලක් කියන එක කියන්නේ බින්දී යන ස්වභාවය කියන්නේ එතන අර රූපයට පෙන පිට කියන එකට පොඩ්ඩක් ඒක ඒ උදාහරණය එක කුමා ඒක මේ ගන්න කුඹර කියලා පොඩ්ඩක් විස්තර කරලා දෙන්න ස්වාමීන් වහන්සේ බොහොම ස්තුතියි සර්වසන්න. ඔව් සර්වසන්න. අපට ඇතර මුලින්ම අපට මූලිකව කාරණාවත් එකයි බලන්න අපට වැටෙන එකත් එක්ක අපට මුලින්ම ඉතර ප්‍රශ්නයක් නැහැ අපට ප්‍රකට වෙන කාරණාවදී මේක අර මේකේ තියෙන ඉස්භාවය මේ අපට ප්‍රකට රූපයක් එක්ක අපිට ඉතර ප්‍රශ්නයක් නැහැ මම පෙනගුලිය කියන කාරණාව තුළදී අපට සාමාන්‍යයෙන් හම්බෙන දේ තමයි පෙනගුලියක් අපට යමක් ඇති බව හම්බෙලා තියෙනවා. පෙනගුලිය කියලා කියන්නේ වතුරවල යම් කිසි සංකලනයක් නිසා ගොඩනැගිච්ච දෙයක්. එතකොට ඒකට තියෙන හේතුපත්‍යක්. පෙනගුලියක් කියන කාරණාවත් වතුරවල යම් සංකලනයක් නිසා ඇතිවෙච්ච දෙයක්. නමුත් එතන සැබෑ සාරයක් නැහැ. නමුත් අපට සැබෑ දෙයක් ඇති බව ප්‍රකට වෙලා තියෙනවා. දැන් හේතුපත්‍යත් එක්ක අපි රූපය දිහා කල්පනා කරලා බැලුවොත් හේතුපත්‍යත් එක්ක රූපය දිහා කල්පනා කළොත් අපට ඕක අපේ මූලික මට්ටමේ ඉඳලා අපට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපට දැන් ඔන්න සාමාන්‍යයෙන් ඇහිං රූපයක් දකින මූලික හරියටම තේරෙන්නේ මේක ඇහිං රූපයක් දකින කාරණාවේදී අපට රූපාදානස්කන්ධය කියන කාරණාව හට ගැනීමත් එක්ක ඒ හටගත්ත කාරණාවේ මෙන්න මේ පත්‍යයෙන් එක තියෙන දෙයක් මිසක් මේක ස්ථිර බහුවේ වශයෙන් යමක් ඇතිවව නෙමෙයි හම්බෙන්නේ. නමුත් අපට ඇති බව හම්බෙච්ච දේ. දැන් අපට ඇති බව හම්බෙලානේ වෙන පිට. ඇති බව හම්බෙච්ච දේ තුළ සත්‍ය මෙන්න මේකයි. එතකොට ඒකේ ඇති බව හම්බෙච්ච දේ තුළ සත්‍ය දකින තැනදී අන්න ඒකේ තියෙන අසාරත්වය දකිනවා. එතකොට අර මේ පංච පාස්කන්ධ පහටම කතා කරපු වීණා උපමාවත් එක්ක අපට ඒක ලස්සනට ගැලපෙලා යනවා. එතකොට එතන මේ බේන බින්දු උපස්තූත්‍රයේ අපි මේ අපට වැටෙන කෝණත් එක්ක මේ පස් ආකාරයෙන් පස්පැත් මේ පැති පහකින් අපට මේක ප්‍රකට වෙන තැනදී පංච මෙලෝ අපේ ජීවිතේ ප්‍රකට වෙන තැනදී මේ උපමා පහ තුලින්ම පිළිවිඹ වෙනවා කරන කාරණාවේ තියෙන අසාරත් එනතන් ඒ ගත්ත කාරණාවේ තියෙන ඉතිර නැති බව නැත්තම් ඒකේ තියෙන විසරු බව. දැන් වේදනාවට බියබුලක්. බියබුලක් කියන කාරණාවත් අපි ගත්තොත් එහෙනම් ඒකේ සැබෑවටම අපට හම්බෙන්නේ ලස්සනට පේන්න තියෙන දෙයක්. නමුත් අපි ඒක හරියට කල්පනා කරලා බැලුවොත් ඒ දේ ගොඩනගලා තියෙන කාරණාවත් එක හිස් ස්වභාවයක් තියෙනවා. සංඥාවට මිලිගොක් කියන කාරණාව සංඥාව කියලා කියන්නේ අපි රූප රූප සත්ත්ව ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ශාස්ත්‍රයේ සති සංඥා ටිකෙන් අපට පිළිඹු වෙනවා ඇති බව සහ ඒකේ ඇති දේ තුළ මොකද්ද කියන කාරණාව. මිලිකෝ කියලා කියන්නේ වතුර ඇති වතුර නැතිතන වතුර ඇති බව පේනවා. ඒතන එතනත් පැහැදිලි වෙන්නේ අර වගේම අසාරත්වයක් කියන කාරණාව තමයි ඉස්මතු වෙන්නේ. ඊළඟට දැන් ඔය ඔය හැම එකක්ම අනිත්‍ය භාවය ප්‍රකට වෙන්න. නැත්නම් අර බරමීනෝප සූත්‍රයේ ආදී දේශනා තුළ විග්‍රහ වන කාරණාව පැහැදිලි වෙන්න විග්‍රහයක් තියෙනවා. හැබැයි රූපය පෙනබුලිය කියන කාරණාව අපට ප්‍රකට තැනින් තමයි ඒක සම් ගොරෝසු මට්ටමක් එක්ක ඒක උලුපල දෙලා තියෙනවා. ඒ ඒ දේවල් වලට අපි වෙන් වශයෙන් මේ කාරණා පහ ප්‍රඥාව තුළින් තේරුම් ගන්නකොට ඒක දකින්න ඕන විදිහට. එහෙල් ගහක් අරටුවක් හොයන වගේ කියන ගන්නවා සංඛාර. එතකොට එහෙනම් එතනක් කරන වැඩේ අසාර වැඩක් බව එතනත් ඒක එතකොට මැජික් එකක් වෙන්නකොට මැජික් එක තුල පෙන්නන්නේ සත්‍ය වශයෙන් පේනවා. නමුත් සත්‍ය දෙ නෙමෙයි. සත්‍ය වශයෙන් පේනවා. ප්‍රීතමෝ කෙනෙක් කඩු ගිලිනවා පේනවා. නමුත් බලනකොට කඩු ගිලින්නේ නැහැ. සත්‍ය වශයෙන් නමුත් අපිට පේනවා. නැත්නම් පරයෙන් මවනවා පේනවා. මොනවා හෝ දේවල් පේනවා. නමුත් සත්‍ය වශයෙන් සිදුවන දෙයක් නෙවෙයි. නමුත් තමයි සත්‍ය වශයෙන් ප්‍රකට වෙනවා. එතකොට මෙන්න මේක තමයි ප්‍රබලම කාරණාව. ඒ කියන්නේ ප්‍රබලවම අපට පෙන්වන්නේ විඥානේ දැන් හැමතැනම ගත්තා විඥානයේ මේ මේ අපට අසත්‍ය දේ කාරණා විශ්මතු වෙන ප්‍රධාන ගතියන්නේ. අන්න ඒකයි තමයි රූපේ පෙනගුලියක් බව වේදනාව දියගුලක් බව සංඥාව මිදුගුවක් බව සංකාරයේ කිසල් ගැට කටුවක් වෙන බව ප්‍රකට වෙන්නේ මේ විඥානීය මායාවත් එක්ක. විඥානයේ මායාවත් එක්ක සත්‍ය බවම හැඟෙනවා. ඉතින් මෙන්න මේ උපමා පහ තුළම ගම්මේ වෙනවා. ඒ තුළ තියෙන අසාරත්වය කියන කාරණාව අපට ඒක කෝණ පහකින් පැති පහකින් අපේ ලෝකයේත් එක්ක සකස් වෙන ආකාරය අපට ප්‍රකට වෙනකොට අපට ඒ ඒ ආකාරයක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. දෙවස් සත්‍යයි. ස්වාමීන් වහන්සේ අපි අපි දැන් පටිච්චසම්පාද න්‍යාය අනුව අවිද්‍යාව ඇති කල ඇසක් ඇති වෙනවා රූපයක් ඇති වෙනවා කියන ඇති වෙනවා හැබැයි දැන් මහා හත්තිපදූප සූත්‍රයේදී සාරිපුත මහරහතන් වහන්සේ කියනවා අර දැන් ඇස මේ ඇසට ඇස මේ නොබිදී තියෙන්න ඕන ඒ රූප ආපාතර දෙන්න ඕන. ඉතින් එතකොට අර එතෙන්දී අර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් එන හැඟීමකට වෙනුවට එතන අර ඇස වගේ හැඟීමක් ඇතිවෙනවා. ඉතින් ඒක එතකොට අර මොකක් හරි හේතුවකට වෙන්න ඕනේ නේද මේ සාරිපුත්තු මහරහතන් වහන්සේ කිව්වේ ඒ කියන්නේ මොන අර්ථයක් වෙනුවෙන්ද එහෙම කිව්වේ කියන අදහස පොඩ්ඩක් තේරුම් ගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇස නොබෙදී පවතිනවා රූපයක් විදියට හැමෙනවා ඊළඟට එතන කියනවා සමන්න ඒකත් එක්ක විඥානේ පහළ වෙනවා කියනවා. එතකොට දැන් ඇස නොබෙදී පවතිනවා කියන කාරණාවත් රූපෙ විදියට හැමෙනවා කියන කාරණාවත් ප්‍රත්‍ය නෙමෙයි මේකට. ඒකම දැන් ඇස නොබෙදී පැවතුනත් රූපයක් විදියට ආවත් නමුත් දැක්ම සිදු වෙන්නේ නැහැ. එතකොට එහෙනම් ඒකම ඒක ඒක එකම හේතුවක් වෙලා නැහැ. මොකද ඒ දෙක තියෙනවා නම් රට සකස් වෙන්න තියෙන්නට ඕන. දැන් සකස් වීම නොවන කාරණා විග්‍රහ කරනකොට අපි ඒකෙදි පටිච්චසමුප්පාදය අඳගන්න බෑ. මොකද පටිච්චසමුප්පාදය අඳගන්න තියෙන්නේ සකස් වෙන කාරණා විග්‍රහ කරන තැනදී. සකස් නොවන කාරණා විග්‍රහ කරනකොට පටිච්චසමුප්පාදය අඳගන්න බෑ. මොකද පටිච්චසමුප්පාදය කතා කරන්න ගියොත් එතන වරදිනවා. එතන අපට ලෝකේ දැන් අපට පැහැදිලි කරගන්න අර්ථය ඉස්මතු කරගන්න අපිට මේ නැති පැත්ත විග්‍රහ කරා ඉස්සෙල්ලා. සකස් නොවන පැත්ත, කියන්නේ සකස් වෙන්නේ නැති පැත්ත, ඇස නොබෙදී පැවතීම සහ රූපේ ඉස්සරහට එනවා. නමුත් විඥානයන්ගේ පහළ වීමක් සමන්නාහාරය කියන කාරණාව ඉස්මතු වෙන්නේ නැති නිසා මේක සකස් වෙන්නේ නැහැ. එතකොට සකස් වෙන්නේ නැති කාරණාව ඒ තුලදී අපට එතෙන්ද ප්‍රායෝගිකත්වයක් දෙන්න බෑ. දැන් මෙහෙම හිතලා බලන්න දැන් ඔන්න අපි අර මම අර නිතරම උදාහරණයක් කියන්නේ S2 අරගෙන ඉදී අපි ඉස්සරහෙන් කෙනෙක් ගියාට අපි මානසිකාර නැතිනම් අපට එතන හැක් තියනවා කියලා හෝ රූපයක් තියනවා කියලා ගැනීමක්වත් නැහැ. ඒ කියන්නේ අපට හැඟීම නැහැ එතන. දැන් තව අනිත් පැත්තෙන් දිවත් එක්ක බලන්න ඔන්න අපි ටීවී එක බලාගෙන කෑම කනකොට දිවත් නොබෙදීලා ලෝකයක් එක තියෙන රසයක් තියෙනවා. නමුත් ඒ අවස්ථාවේ ප්‍රායෝගිකව අපට දිවක් ඇති බව හෝ රසයක් ඇති බව නැහැ. එතකොට එහෙනම් ඒ සිදු නොවන පැත්ත විග්‍රහ කරනවා මේක තේරුම් කරවන්න ඕන නිසා. නමුත් සිදු නොවන පැත්ත ප්‍රායෝගික අවස්ථාවක් නෙමෙයි. සිදු නොවන පැත්ත ප්‍රායෝගික අපේ සිදුවෙන අවස්ථාවක් නෙවෙයි. ඒක සිදුවෙන අවස්ථාව පැහැදිලි කරන්න විග්‍රහ කරන්නේ. ඊළඟ සිදුවෙන අවස්ථාව පැහැදිලි කරනකොට ඇස නොබෙදී තියෙනවා රූපයකුත් ඉදිරියට එනවා විඥානි පහළ වෙනවා නැත්නම් අර සමන්නාහාරය යමීමත් එක්ක තමයි ඒ තුලින් විඥානය පහළ වෙන්නේ. එතකොට එතන සමන්නාහාරය කියලා කියන්නේ දැන් මානසිකාරයේ ඡන්දේ අර කිම් මූලික ප්‍රති ඡන්ද මූලික සම්බ්බේ තම මානසිකාර සම්බව සම්බේ තම පස්ස සමුදය සම්බේ තම කියලා විග්‍රහයක් තියෙනවා. එතකොට ඡන්දය ඊළඟට මානසිකාරය ස්පර්ශය මේ සියලුම කාරණා එතන කැටි වෙනවා. එතකොට මෙන්න මේ ප්‍රත්‍ය එතෙන්ද යමු වෙනවා. ඒ ප්‍රත්‍ය යොමු වීමත් එකයි මේ ක්‍රියාව සිදුවන්නේ. එතකොට නම් මේ ප්‍රත්‍ය තියෙන්නට ඕනේ. එතකොට ඒ ප්‍රත්‍ය ඒ විදිහට සිදුවීම නිසා නේ මේක සකස් වෙන්නේ. ඒ ප්‍රත්‍ය දෙන සිදුවීම නිසා ඔන්න අපේ ප්‍රායෝගික ජීවිතේ ඔන්න අපට ඇසින් රූප දකිනකොට ඔන්න ඔය ක්‍රියාව සිදු වෙනවා. ඊළඟ කාරණාව තමයි අපි තේරුම් ගන්න ඕනේ ඒක මේක අපට කියපු මේ කියපු කාරණා වචන දෙකක් විතරයි ඉස්සල්ලා. ඔය කියපු දේ කියපු විදිහට දකින්නට නම් අපට මේ පිළිබඳ දුක පිළිසිත හේන සමුදේ හම්බේන නැත්නම් පංචපාස්කන්ධේ වැටෙන දෙයක් එතන සිදු වෙන්නට ඕනේ. නැත්නම් මේ බුදු සාරිපුත් ස්වාමීන් කියපු කාරණා අපට අහු වෙන්නේ අපට ඔක අපේ රාමෙන් හම්බෙන වචන ටිකක් විතරයි. ඒ කියන්නේ ඇස නොපෙදී වැදලා රූපය ඉදිරියට ඇවිදලා විඥානය පහළ වෙනවා කියන කාරණා අපට වචන ටිකක් විතරයි. අපට අපේ කෝල්ට අපේ රාමුවට විතරක ටිකක් විතරයි ඒක. ඔය ඔය කියපු කාරණාව ඔය විදිහටම තේරුම් ගන්න. ඒකත් එක්ක ඔය පංචපාස්ක සකස් වෙන කර තේරුම් ගන්න. එතන ප්‍රඥා චක්කුසය අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. එතරදී අපට තේරෙන්නේ මේ කාරණා තුන එකතු වීමත් එක්ක මේක සිදු වෙන බව. එහෙනම් මේ කාරණා තුන එකතු වෙච්ච බව අපට හම්බෙන්නෙම නෑනේ අවිද්‍යාව තියෙනවා නම්. ප්‍රඥාව උදා වෙන්නේ නැත්නම් ওই කාරණා තුන ශික්ෂා සිදු වෙන බවවත් හම්බෙන්නේ නෑ. ওই කාරණා තුන නිසා එකතු වීමත් එක්ක මේ දේ පංචමාස්කන්ධ සකස් වුණේ කියන කාරණාව ඇතුන්නේ කොහොමද? ඒ සත්‍ය දැකපු නිසා එහෙනම් දුක්ඛේ ඥානෙ සමුදය ඥානෙ යෝධේ ඥානෙ මග්ගේ ඥානෙ කියන කාරණාව ප්‍රකට වෙච්ච නිසායි අපට ඒක හම්බුනේ. එහෙනම් අන්න ඒ අවිද්‍යාව නිසා මේක ඇති වෙන බව ප්‍රකට වුණා. එහෙනම් අවිද්‍යාව දුරු වීම සකස් නොවන බවත් ප්‍රකට වෙනවා. එහෙනම් මේ කාරණා තුන මෙහිම සංගුලිත වුණේ නැතිනම් සත්‍ය දකින්නකොට හම්බෙන්නේ. මේව සකස් වෙන්නේ නැහැ. එහෙනම් එහෙම දැක්ක සත්‍ය දකින්න නිසා. එහෙනම් සත්‍ය නොදැකීම නිසා තමයි මේ කාරණා තුනක් කොහොම සංගවිත වෙලා සකස් වෙන්නේ කියන කාරණා ඒ අවස්ථාවේ ප්‍රායෝගිකව තිබෙන දෙයක්. නැතුව අපට කවදාකවත් අපේ කෝණෙට මේ කාරණා තුන එකතු වීමේ පංචපාස්කන්ධ සකස් වෙනවා කියන කාරණාව හම්බෙන්නේ නැහැ. ඒක අපට මානසික සංකල්පයක් විතරයි. දැන් මේ මානසික වෙන සංකල්පය තුළින් අපි මේක මුලින්ම විතරකේ ඔස්සේ තේරුම් ගන්න යනකොට අපිට වැටෙන තැනමුල් කරගෙන ඒ නිසා තමයි සාරිපුත්‍ර සායනාසී යම් අනුපිළිලක් එක්ක මේක පැහැදිලි කරගෙන ඇවිත් තියෙන්නේ. එතකොට මේ පැහැදිලි කරගෙන අනුපිළිලත් එක්ක අපි තේරුම් අරගෙන හොයාගෙන යනකොට අපිට සම්පූර්ණයෙන් හම්බෙන්නේ ආර්ය සත්‍යය. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන ආර්ය සත්‍යය හම්බුනේ. ආර්ය සත්‍යය හම්බුණා කියන්නේ ආර්ය සත්‍යය නොදැනීමත් එක්ක මේක හම්බෙච්ච බවත් හම්බෙන්නේ. අන්න එතකොට එනම් එයා මේ ප්‍රඥා චක්කුසෙන් ස්වාමීන් වහන්සේගේ හඬ නැතුව කියන්නේ? නෑ ස්වාමීන් වහන්සේ ඉදිරි මතන කට්ටියකින් ප්‍රශ්නයක් නිකන් බලාපොරොත්තු වෙනවා නේ ස්වාමීන් වහන්සේ. නෑ විනාඩි වගේ නැතිව ගියා. ඩොක් කරනවා ඒක. අනේ ස්වාමීන් වහන්සේලා ඔන්ලයින් එකට කරේ ඉන්නවා. මම කලින් විතර මතක් කරන ප්‍රශ්න වලින් එකතු වෙනවද? නෑ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නෙට උත්තර දෙදී හිතේ අන්තිම විනාඩිය විතර නැති වෙලා ගියා. දෙලුවන් සදන් ස්වාමීන් වහන්සේ දෙලුවන් සර්ණයි නීතමාත් නීතමාත්ගේ මයික් එක මියුට් කරගන්න නීතමාත්ගේ මයික් එක මියුට් කරගන්න දෙලුවන් සදන් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඩිස්කනෙක්ට් වෙලා වගේ තමයි අපිට නම් පේන්නේ. ඊළඟ සර්නේ. ඒක මොකද ඉතින් මේ ප්‍රශ්නේ වෙන්නේ නැතිලා ඉන්නේ නේද? මෙතන ඉන්න බවක් පේනවා දල්වස්ස මහත්තයා මට. ඒක මට මට ඉන්න බව මෙතන පේනවා මේ නමුත් මේක අර ගැටලුව තියෙනවා අපි කොස් කරනවා වගේ නෙමෙයි මං අද ඒ නිසා මේ මට කතා කරන්න බෑ. මම අනිත් එකෙන් කතා කරොත් තමයි පොඩ්ඩක් බලන්න. නෑ අපිට ඉන්න බව පේන්නේ නැහැ. තේරුම් ගන්නයි. ඒ ජාතමාත්‍යද ජනතේ ප්‍රශ්නට සාමාන්‍ය උත්තර දෙන්න ඉඳලා ඉතියේ පාඩම ඩිස්කනෙක්ට් කරලා ගියා. අපිට තේන්නේ මේ මේ ස්කයිප් එකේ මේ බිස්නස් ස්කයිප් එකේ මේ තේන්නේ ඒක පාඩම නැතිලා ගියා. ජාතමාත්‍ය. කරගෙන යනවා නේද? ආ දැන් මම සම්බන්ධ වුණා ඩිස්කනෙක්ට් වුණා මාව. ඔව් මම සම්බන්ධ වුණා. ඔව්. ආ හොඳම ශායනස් ඩිසයින් එක ඩිස්කනෙක්ට් වුණා ඉස්සෙල්ලානේ. ඔව්. හොඳයි. ඔබ වහන්සේ මේ ප්‍රශ්නෙට සම්පූර්ණ පිළිතුර සමහරකේ නැත්නම් අපේ හමුදනේ පිළිබඳව මම හිතන්නේ මම මාර්ක රැද්දි වෙන්න ඕනේ අවසන් සිග්නල් නැති උනේ. හොඳයි. කමන්නේ අපි වෙන ප්‍රශ්නයකට යමු. කල්යාණ මිතුරන්ට අවස්ථාව දෙනවා වේදා ප්‍රශ්නයක ඉදපත් ගන්න. සත්‍යවා සර්ණයි ස්වාමීන් වහන්සේ දැන් ඔය අපි ඉස්සෙල්ලා කතා කරපු තැනම මේ ප්‍රායෝගික විදර්ශනාව අපි වඩනකොට උදාහරණයක් ඇටියට මේ එළියේ මලක් පේන එකයි ටීවී එකේ මලක් දකින එකයි ඔන්න ඔය අවස්ථා දෙක අරගෙන මේක ප්‍රායෝගික කරන අවස්ථාව චුට්ටක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? තිරුවන් සරණයි. චිරසරණයි. එළිය මලක් හෝ ටීවී එකේ මලක් කියන කාරණා දෙකම අපි තේරුම් කරන්න කලින් අපිට ඉස්සෙල්ලාම හම් වෙන දේ තමයි ඇහැට යමක් පේන්න ඇති බව. අපි ඔන්න ඔය කාරණා ගොඩක් කර හොයන්නේ නැහැ. ඒක තමයි අපිට මම අර යමෙලිම කිය අපි සද්දා විචාරන සෝ ආකාර පරිතක දිෂ්ණිඥාන ක්‍රන්ති ඔස්සේ අපි හැම එකම තේරුම් ගන්න යන්නේ. ඒ නිසා තමයි අපිට අර ප්‍රඥාවෙන් අත්දකිය යුතු කාරණාවට අපි වෙන ක්‍රමයකින් අපි හොයන්න යනවා. ඒක දැන් අපේ රාමුවෙන් තේරුම් ගන්න. හැබැයි අපේ රාමුවෙන් තේරුම් ගන්න ක්‍රමේ සම්පූර්ණයෙන් වැරදි. අපිට ජීවිතේ මලක් කියන කාරණාව හරි ඇත්ත මලක් පේනවා කියන කාරණාව හරි දෙකම ඇතිවන්නේ මගේ ඇහැට පේන යමක් ඇති කියලා ගැනීමත් එක්ක. මගේ ඇහැට පේන යමක් ඇති බව ගැනීමත් එක්ක තමයි එතනින් ගියා ඔක්කොම තේරෙන්නේ. දැන් අර උදාහරණයක් මම ඔය නිතරම කතා කරනවා මෙන්න මේ වගේ දෙයක් මේ අපි හිතමු මම මෙන්න මේවයි කියන්නම්කෝ ඒක. ඒ කියන්නේ අර කකුලක් නැති කෙනෙක්. ඇත්තටම ශ්‍රාවනාස් කෙනෙක්ගේ ප්‍රායෝගික අත්දැකීමක් ඒක. කකුලක් කපලා තියෙද්දී එකපාරට නිදාගන්න නැගෙනකොට ඇඟිල්ල රිදෙනවා කියලා කෙඳිරි ගන්නවා. එතකොට ඇඟිල්ල රිදෙනවා කියලා කෙඳිරි ගන්න කකුලක් ඇඟිල්ල තියෙනවා කියලා ගත්ත නිසා. ඊළඟට අපිට හිතේම ඇඟිල්ලේ මදුරෙක් කරනවා කියලා හිතනවා කියලා. ඒත් ඇඟිල්ල තියෙනවා කියලා ගත්ත නිසා. ඉතින් මේ දෙකම එකයි. ඇඟිල්ල නිකන් රිදෙනවා කියලා කෙඳිරි ගෑවත් එකයි ඇඟිල්ල වතුරෙක් කනවා කියලා කෙඳිරි ගෑවත් එකයි. මේ දෙකම ගත්ත ඇඟිල්ල තියනවා කියලා ගත්ත නිසා. අපි සිහිය යොමු වෙච්ච කරපු තනදිම කකුලට අර දෙකම නැතිලා යනවා. ඒ කතා දෙකම අතහැරෙනවා. ඇඟිල්ල රිදෙනවා කියලා ගැනීමත් ඇඟිල්ලේ මදුරේ කා කියලා ගැනීමක් කියන කතා දෙකම අදාළ මොකද ඇඟිල්ලක් ඇදිවව ගැනීම වැරදි බව දැකපු නිසා. ඒ වගේ තමයි අපට ඇසට රූපයක් පෙනෙන්න ඇති බව. රූපේ මොකක්ද කියලා? ඇත්ත රූපේ මාගේ ජීවිතේ කියන මල හරි. ඒක අද අපි ගොඩක් කාලවට කරන්නේ ඇති බව ගත්ත කාරණාව පිළිබඳදී අපි නැති කරන්න හොයනවා. අපි මේ පැත්ත කල්පනා කරනවා. මොකද ඇති බව ගත්ත කාරණා හම්බෙන්නේ නැහැ කාරු ජනසෝ ආකාර පරිසක ලිඛිනිච්චාරක් අන්තයක. අනිත් ඒවා අපිට තේරුම් ගන්න පුළුවන් සද්දල්වාදයක්. ඒක දුරට කාරණාව තේරුම් ගන්න උත්සාහ කරනවා. නමුත් ඒක තේරුම් ගන්න බෑ අපිට. මේකට අදාළ ප්‍රඥාව වැඩෙන්නට ඕනේ. හැබැයි අපකට හරියට දේශනාව අධ්‍යයනය කරනකොට හැමෝම අර ඇතිදේ තුල විග්‍රහයට යන එකට වඩා ඇති වෙන හැටි නැත්තම් අපිට අපට බාහිරක් ඉස්සලා බාහිරක් දාගන්න එකනේ කරන්නේ. බාහිරක් දාගන්නේ බාහිරකට මනින්න මෙතනක් ඇති වෙච්ච නිසානේ. එතකොට ඒකත් එක්ක අපි බාහිර දේ ඇත්ත දේ වුණත් වෙන්න පුළුවන්. අපි හිතමු තව උදාහරණයක් අපිට මලක් කියන සජීවීත් හම්බ වෙනවා මලක් කියන එක පොඩ එකක් හම්බ වෙනවා. ඔය මොකක් හමුණත් අපිට බාහිර දකින්න දෙයක් ඇති කියලා ගත්ත නිසා වෙයි. ඒකත් එක්ක අපි මේක සත්‍ය අසත්‍ය විග්‍රහ කරගන්න යන්නේ. ඉතින් ඒ විග්‍රහය අද අද අපි කොච්චර බැලුවත් අපට ඒකෙන් ලෝකයේ තුල සත්‍යයක් විතරයි හම්බෙන්නේ ලෝකෙන් විතර වෙන්නේ නැහැ. ඒක තමයි ආලාරකාරා මුද්දකරා බුද්ධ ආදී අයත් දැනටත් ඉන්දියාවේ ඉන්න රිසීවරුත් අපේ හිටපු සියලු දෙනාත් විමුක්තියක් හොයන හැටි විමුක්ති මාර්ගයක් හැටියට යමක් පුරුදු කළේ අර ඇතිදේ කොයි විදිහට ඇතිවන්නේ කියලා ඒ ඇතිදේ තුන විවිධාකාර අර්ථකථන පිළිබඳව බැලුවා මිසක් යමක් ඇතයි කියලා ගැනීමට මම කියලා ගැනීමකුත් ඇති වෙච්ච බව හම්බෙලා නැහැ සක්කාදිට්ඨිය කැඩෙන්නේ නැහැ අපට අර කියන දෙයට අපි හිතුවේ නැති වුණාට අපි හිතන්නේ නැහැ තියෙන දේ කියලා. නමුත් අපි හැඟීමෙන් තියෙන දේ තමයි බෙදලා බලලා ඒකේ රාගයේ දේශයේ කියන එක දුරු කරන්නේ. ඉතින් ටීවී එකේ මලක් දැක්කත් ඇත්තට මලක් දැක්කත් ඔය දෙකම දකින්න කලින් දකින්න දෙයක් ඇති බව යොමු වෙලා තියෙනවා. අන්න ඒක දකින්න වැඩ පිළිවෙල තමයි බුදුරණවහන්සේගේ ධර්මය තුළ තියෙන්නේ. ඉතින් එහා කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයට එහා ගිය ඕනක් දෙකදී විමුක්තියක් වඩ පිළිවෙල තියෙන අර ටීවී එකකින් දකින්න මලයි ඇත්තට දකින්න මලයි අතර මේ වෙනස පැහැදිලි කරගන්න දඟලලා තමයි අනික් ධර්මයේ තුල තියෙන්නේ. බුදුරණවහන්සේ ධර්මයේ තුල තියෙන්නේ එතනින් එහා ගියමු වැඩ පිළිවෙල. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ ආනාපාන සතිය කරනකොට අපි සක්කාය දෘෂ්ටිය තුලින්නේ කරන්නේ මගේ නාසයේ සුලං වැදෙනවා ඒක පීතිසුඛ වුණත් මට මම කියලානේ එක තැනකට හිත යොමු කරගෙන ඒක දිහා බලන්නේ ඉන්නවා එතන සක්කාය දිට්ඨියක් තියෙනවනේ ඒක නැතුව ඒක ඉතින් ලෝකෝත්තර ගමනට මගක් නෙමෙයිනේ කියලා තේරෙන ඒක නැතුව කොහොමද මේක බාහිරින් බලන්නේ කියලා චුට්ටක් කියලා දෙන්න සාහනස. ත්‍රිවණ සරණයි අපට ඒක නැතුව බලන්න බෑ. මොකද හේතුව අපට ඇත්තටම අපි තුල සක්කාය දිට්ඨිය තියෙන නිසා සක්කාය දිට්ඨිය එක්ක තමයි බැලීම තියෙන්නේ. එතකොට ඒක නැතුව බලන්න එහෙනම් අපිට බලන්නට ඕනේ මගේ නාසයේ හුස්ම රැල්ල වදිනකොට හට ගන්න පීතිය අන්න නාසයයි පහසයි විඥාන එකට වීමෙන් මේ හටගන්න ප්‍රීතිය මොකද්ද කියන එක මේ පටිච්චසමුප්පන්න භාවය හොයන්නට ඕනේ. එතකොට පටිච්චසමුප්පන්න භාවය හම්බෙච්ච තැනදී තමයි මගේ නාසයේ හුස්ම රැල්ල වදිනවා කියන කාරණා මිත්‍රණක් සහයතනක් ඇති බව කියන කාරණාව තියෙන අසත්‍යත්වය අසත්‍ය භාවය දකින්න. එහෙම නැතු අපට සාකච්ඡා දුරු වීමෙන් පවිත්‍ර ආරණාව වළඳනවා කියන එක කරන්න සක්කාය දිට්ඨිය දුරු වෙන්න ඕනේ. ඉතින් අතන අපි බලන්න නම් එහෙනම් ඒ කාරණාවේ පටිච්චසමුප්පන්න බව හම්බෙන්නට ඕනේ. පටිච්චසමුපාදයෙන් හට ගන්න බව හම්බෙන්නට ඕනේ. කොහොමද හදාගන්නේ? ඔක බුදුරණවහන්සේ ආනාපානසති සූත්‍රය ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ආනාපානසතිය වඩා ආකාරය පිළිබඳව අන්න එතනදී බුදුරණවහන්සේ ඒක විග්‍රහ කරලා පෙන්නනවා. කොහොමද එතන පටිච්චසමුපාදයේ තේරුම් අරගෙන හසෙපට්ටාන වැඩිලා සක්කායදිට්ඨිය කරන ආකාරයට විමුක්තිය දක්වාම ගමන් කරන්නේ. අද අපි හැම වෙලෙම බලන්න ඕනේ කාරණාවක් තමයි දැන් අපිට හැමතැනම තේරෙන කාරණාවනේ යමක් විග්‍රහ කරාම සද්ධාරු ජනසෝ ආකාර පරිත්‍යාග පිටින්චාර කන්දිය වල විතරක් බුදුරණවහන්සේ කියපු කාරණාවේ ඒක විතරක් තේරුම් ගන්න ඕනේ. දැන් අනිත් අය කියපු කාරණාවේ අපිට තේරෙනකොට සමහරලාවට ගොඩාක් දේවල් තේරෙනවා. ප්‍රායෝගිකව සමහරට වැඩෙනවා. නමුත් බුදුරණවහන්සේට ශ්‍රද්ධාව යොමු වෙලා ඒ රුචි අනුසය ආකාර පරිවිතක් නිපීඥාන කන්ති ඔස්සේ අපි යොමු වෙලා යමක් කරගෙන යනකොට එතනදී හම් වෙනවා ඕකට විතරක් නොතේරෙන කාරණාව. දැන් අනිත් පැත්තේ පිළිලක් ඔස්සේ කරනකොට සියල්ලක් මේකට තේරලා ඉවරයි. ඒක එතනින් හැමක් කරන දෙයක් නෑ ඔක්කොම අහු වෙනවා කියලා වැටහෙනවා. සමහරට ප්‍රායෝගිකවත් අපට කෙලෙස් දුරු වෙන බවත් හම් වෙනවා. නමුත් ඒක මට දුරු වෙච්ච తాවකාලික සහනයක් විතරයි. නමුත් බුදුරණවහන්සේගේ මේ තුලදී අපි හොයාගෙන ගියොත් එහෙම උදානවාද සද්ධාමුල් කරගෙන ඒ ෘචි අනුශාසන අපරිතර විචාන කන්ති අපි වාගට කිව්වොත් එහෙම එතන නිරොඩ වෙනස් දෙයක් සිදු වෙනවා. ඒ තමයි බුදුරණවහන්සේ කියපු කාරණා සියල්ලක්ම ඒ කෝණයට අහු නොවන බව වැටහෙනවා. අන්න එහෙනම් එතනින් එහාට තව මේක මේක තේරුම් ගන්න. ඒ කාරණා තේරුම් ගන්න එතනින් එහාට ප්‍රඥාවෙන් දැකිය යුතු කාරණාවක් හම් වෙනවා. අන්න ඒකට එහෙනම් ප්‍රඥාව ඇති වෙන වැඩපිළිවෙල ඒ කෙනෙක් තේරුම් ගන්න විචක්ෂණී විචක්ෂණීනේ ප්‍රධාන හේතුව අන්න විචක්ෂණය. දැන් ධම්මවිචය විග්‍රහ කරන්නේ මේ විචක්ෂණය විග්‍රහ කරනවා. මෙන්න විචක්ෂණය කරනවා. එතකොට මොකද වෙන්නේ? අන්න එතනදී ඒ කාරණා ඉක්මවලා ප්‍රඥාචක් කුසින් දකිනවා. අද අපි ගොඩක් වෙලාවට අර බුදුරණවහන්සේ කියපු විදිහටම කරන්නේ නැතිකම, බුදුරණවහන්සේ කියපු විදිහටම ඉගෙන ගන්න නැතිකම පද හේතුවක් වෙනවා මේ නිවැරදි ධර්මය ප්‍රායෝගිකව කරන්න ධර්මය තේරුම් ගන්න බැරි වෙනවා. ඉතින් අපි හරියට මේක තේරුම් අරගෙන කරගෙන ගියොත් අපිට මේක නිවැරදිවම වටහා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හැම දේශනාවක්ම හැම එකක් එක්කම කතා කරන දේ තමයි අපි මුලින්ම ශ්‍රද්ධාව තිබිය යුතුයි බුදුරණවහන්සේට. දැන් අපි හැමෝම තේරුම් ගන්න අවිද්‍යාව පදනමත් එක්කනේ. බුදුරණවහන්සේ විද්‍යාව පදනමෙන් තමයි ඔක්කොම කියවේ. එහෙනම් බුදුරණවහන්සේගේ විද්‍යාව පදනමත් එක්ක කියපු එක අපි ඉගෙන ගන්න ඕනේ. ඒක අපි ඉගෙන ගත්තොත් අන්න අපට ඒකේ ශ්‍රද්ධාව විචාරසම ආකාර පරිවිතක දිටිනිච්ඡාරක් හන්ති තුලින් විතරක් තේරෙන කාරණා සම්පූර්ණ තේරෙන කාරණා හම්බෙන්නේ නැහැ. නොතේරෙන කාරණා හම්බෙනවා. එහෙනම් ඒක තේරුම් ගන්න ඊට අදාළ වැඩ පිළිවෙල කරගෙන යන්න වෙනවා. දැන් අපි දන්නවා බුදුරණවහන්සේගේ ධර්මයේත් කතා කරනකොට දැන් ඔය ඔය ප්‍රීතිය වගේම ප්‍රීති සුඛයක් සමාධියක් කියන කාරණාව ධර්මයේ තේරුම් ගැනීම. මම කලින් විමුක්තායතන සූත්‍රය කරා ඒකදී පැහැදිලි කරනවා ප්‍රීති සුඛය ඒ වගේ කාරණාවක්. ඒ හැබැයි එතන ප්‍රතිසුඛය හටගන්නේ අර ධර්මය ආරම්භකොට ධර්මයේ ශ්‍රවණය කරනකොට එතකොට අර විචක්ෂණයක් එතෙන් යොමු වෙලා. එහෙනම් ඒකත් එක්ක එයා යොමු වුණොත් ඒක ආසේවනා භාවිතා බහුලීකృత කරන්නේ අර සක්කාදිට්ඨිය කැඩෙන විදිහට එයා යන්නේ. දැන් සක්කාදිට්ඨිය අතන ඇති උනේ මේ සමක් අල්ලගෙනනේ. මෙතන හටගන්නේ සත්‍ය يعني මේ සත්‍ය තේරුම් ගන්න යොමු වෙච්ච දැනදී. අන්න එතකොට ඒක මුල් කරගෙන හට ගන්න සමාධිය අත්‍යවශ්‍ය හට ගන්නවා. ඒක තමයි උපනිෂද් සූත්‍රය ලස්සනට පැහැදිලි කරන්නේ. ඉතින් අපි මේ දේ අපි කියනවා ඉගෙන ගන්නට ඕන බුදුරණවහන්සේ කියපු කරා. එතකොට තමයි අපිට මේක සැබෑවටම තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඊට පස්සේ මේ සානස මනිතන්නේ ප්‍රඥාහන්න කලින්ම වහන්සේගෙන් පිළිතුරු ලැබුණා කියලා සන්නස වහන්සේගේ දේශනාවල හැමතැනම වහන්සේ කියන දේක් තමයි මේ අපේ රාමෙන් ඉක්ම ගිහිලා දකින්න ඕන දෙයක් තියෙනවා කියන එක එහෙම කියනකොට සංඥාස ඇත්තටම සතරදෙන් වහන්සේගේ වචනේ දැන් මොකටද කලින් ඔබ වහන්සේ තේරුම් කරා කියන ටික සමාධින් වික්‍රේ භාවයට සමාහිතං චිත්තං යතබුතං පජානාති කියන ඒ පාඩේ මතකයට අවසන්නාස දුකට දැන් ඔබ වහන්සේ කිව්වෙත් ඒකමයි කියලා හිතුණා ඒක මොකද මේ වාසි දැන් පැහැදිලි කරේ ධර්ම දේශනාවක් අහනකොට උනත් ඒ සක්කාය දිට්ඨිය දුර වෙන විදිහට ඒ දේ සිදු වෙන්න පුළුවන් කියන එක තමයි තීරණය සන්නස ඒ එතන ඒ පැහැදිලි කරේ සන්නස ක්‍රමය අපි හතර විදිහකට අහලා තියෙනවා සමත විදර්ශනා යුගනත් ධම්ම උද්දච්ච කියලා ඒ කොයි ක්‍රමයෙන් හරි සන්නස හිත සමාධිගත වුණොත් නේද ඔබ වහන්සේ කියන මේ ප්‍රත්‍යක්ෂය ඇති වෙන්න පුළුවන්කම තියෙන්නේ කියන එක හිතට ආවේ ඔබ වහන්සේ මේ ගැන පැහැදිලි කිරීමක් දැනගන්න කැමති දේරුවන් සර්ණයි. දේරුවන් සර්ණයි සමාධිය නැතුව කවදාවත් සත්‍ය දකින්න බෑ. හැබැයි සත්‍ය දකින්නට ඕන සමාධිය තියෙන්න ඕන. ඒක තමයි අර හැම එකම පැහැදිලි කරන්නේ. ඒ සත්‍ය දැකීමට ඒ ඒකත් එක්ක ප්‍රමුඛිත භාවයේ ප්‍රීති සංඋපදේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. අන්න ඒකත් එක්ක චිත්ත ඒකාග්‍රතාවයේ තමයි සත්‍ය දකින්නේ. එතකොට අපේ රාමුවත් එක්ක අපි ධර්මයේ තේරුම් ගන්න කියන්නේ අපි රාමුව පණින්නනේ දැන් හොයන්නේ. රාමුව අපේ රාමුව මම කොටු කරගෙන ඉන්නදී ඒක එහා පැත්තට යන්න අපිට බුදුන් වහන්සේගේ ධර්මය තුල යමක් හම්බෙලා තියෙනවා. ඒක අපි විමසන අපි තේරුම් ගන්න නැත්නම් ඒ හේතුපටි ධර්මයේ අපි කල්පනා කරන්න බලනකොට ඒක තුලින් අපට වැටහෙනවා ලැබෙනවා මේ ඒක වැටහෙන්න වැටහෙන්න තමන්ගේ රාමුව ඉක්මවන ආකාරයේ කල්පනා කරනකොට ප්‍රීතිය එතන ලස්සන පැහැදිලි පාමුජ්ජං ජායති පාමුජ්ජං ප්‍රීති ප්‍රීති පස්සද්ධිකාය ඊළඟට සුඛය ඊළඟට සමාධිය ඊළඟට ආමුත ඥානය. ඒකට ආමුත ඥානය ඇති වෙන්නේ යන්නේ ශ්‍රද්ධා රුචනසෝ ආකාර පරිත්තක දිටිනිච්චන කඩ ඔක්කොම ඉක්මවලා. එතන අතාවුත ඥානය කියන කරුණාව ඇති වෙන්නේ නැහැ. අතාවුත ඥානය ඇති වෙච්ච තැන තමයි ඊළඟට සම්පූර්ණ නිවීම කරා යමු වෙන්නේ. ඉතින් ඒකට ඒකට අර කාරණා ටික අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය කාරණාවක්. ඒකට අපි ඒ කාරණා ආශේවතා භාවිතා බහුලිතා කරන්න ඕනේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ කටේ ප්‍රශ්නයකට විසඳන ලක්ෂණ කමන්නේ ප්‍රශ්න ඉදපත් කරන ස්වාමීන් මේ දැන් අපි සක්කාය දිට්ඨිය ගැන සාකරනකොට මුලින්ම කළා කතා කරා දැන් වක්ඛ දෙකින් අපිට යමක් දැනගන්න ලැබෙන්නේ රූපයක් තව කාරණා හතරක් වේදනා සංඥා සංකාර විඥාන එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ හැම රූපයක්ම අපි දකින්නේ රූපයත් සහ රූප ඛණ්ඩයත් අතර වෙනසක් තියෙනවා නේ. ඒතකොට හැම රූපයක්ම රූප ඛණ්ඩයක් කරනවා. පොඩ්ඩක් ඉතින් එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අපිට හැම දෙයක්ම ඉන්නේ රූපයේ නිසා. තේරුම් ගන්නයි. අපට හැම දෙයක්ම එන්නේ ලෝකයෙන් කියනකොට අපි ලෝකයට ගිහිල්ලා ඉවරයි. අපට එතකොට ලෝකයක් ඇති බව ගිහිල්ලා ලෝකයක් ඇති බව හම්බෙච්ච මම හම්බෙලා. අපි හැම වෙලෙම යන කෝණේ තමයි යමක් ඇති බව සහ යමක් නැති බව. එතකොට මේ ලෝකේ අපට පටිච්චසමුප්පන්න භාවය හම්බෙච්ච තැනදී බාහිර දෙයක් ඇති බව හෝ නැති බව ගැනීම දුර වෙලා යනවා. අපට අනෙක් සම්මුතනදීම බාහිර දෙයක් ඇති බව නැති බව හම්බෙලා යනවා. ලෝක විවහාරයේ අපිට ධර්මයේ කතා කරනකොට පැටි කිහිපයක් තියෙනවා. එකක් තමයි ලෝක විවහාරي කතා කරනවා. ලෝක විවහාරي කතා කරනකොට අපට හම්බෙන්නේ ලෝකේ ඇති දෙයක්. එතකොට ලෝකේ ඇති දෙයක් කතා කරනකොට දෘෂ්ටිය ලෝකේ ඇති බව දෘෂ්ටිය. දසවස්තුක සම්මා දිට්ඨිය. එතකොට ඒකත් එක්ක කතා කරනකොට ඒ විවහාරෙත් එක්ක අපි ලෝකේ විවහාර කරනවා. ලෝකෝත්තර මාර්ග කතා කරනකොට ලෝකයේ ඇති බව නෙමෙයි කතා කරන්නේ ලෝකයේ සකස් වෙන බව. එහෙනම් සකස් වීමක් එක්ක මිසක් ලෝකයේ ඇති බවක් කතා කරන්න බෑ. අපි මේ දෙක වෙන් වශයෙන් තේරුම් නොගත්තොත් අපි අනිවාර්යයෙන්ම පටලවා ගන්නවා. ඒ පටලීමත් එක්ක අපට ධර්මයේ තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා රූපය සහ රූපාදානස්කන්ධය කියන කාරණාවේදී අපි රූපය කියලා අපිට මූලිකව අපේ ලෝකීට අපට හම් වෙන කාරණාවක් අපි කතා කරන්නේ නම් ලෞකික සම්මාදිට්ඨියක. එක ලෞකික සම්මාදිට්ඨිය, එක ලෝකයේ දිට්ඨිය. හැබැයි ලෝකෝත්තර මාර්ගය කතා කරනකොට ඔය කතන්දර සියල්ලක්ම ඉක්ම වෙනවා. එතකොට කතා කරන්න තියෙන්නේ හේතුප්‍රති ධර්මයෙන් හට ගැනීම සහ හේතුපති ධර්මයෙන් හට නොගැනීම විතරයි. අපි එහෙම නැතුව කතා කරන්න ගියොත් එහෙම ලෝකෝත්තර මාර්ගයට සත්‍ය දකින්න මාර්ගයේදී ලෝකයේදීකුත් ඇති කරගෙන එතකොට අපි එතන හේතුප්‍රති ධර්මයකට ගිහිල්ලානේ අපි ඒ සම්පූර්ණ යමක් ඇතයි කියලා අරගෙන. යමක් තියනවා කියලා අරගෙන. ඉතින් තියනවා කියලා ගැනීම ලෞකික සම්මාදිට්ඨිය. ඒකත් එක්ක ඒ පැවැත්ම තියෙනවා. පටි සම්පූර්ණ ලෝකෝත්තර කාරණා නැත්නම් සත්‍යයේ හේතුප්‍රති ධර්මයේ තියෙන්නේ ඒ මාර්ගයට ගිහි තැනදී විතරයි. අනෙක් තැන දෙක තේරෙන්නේ නැහැ. ඉතින් ඒකට අපිට මූලික වචන ඉඳලා අපි විමසගෙන යන්නට ඕනේ. ඒ නිසා තමයි අර මහාර්ථපදෝප සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන්ට ප්‍රකට ප්‍රායෝගිකව අචිතන ඉඳලා පටන් අරගෙන හැබැයි එතනින් එහාට යන්න ඕන විදිහේ කාරණාවු දීලා මේක විග්‍රහ කරගෙන යනවා. ඉතින් ඒක නිසා මේ අපි ලෝකයේ තියෙන දෘෂ්ටිය සහ ලෝකයෙන් ලෝකෝත්තර මාර්ගයේ විග්‍රහ කරන මේ කාරණා වෙන් වශයෙන් ඉගෙන ගන්න වෙනවා තේරුම් ගන්න වෙනවා එහෙම නොවුනොත් එහෙම අපි මේ දෙක එකට ගලපලා පටල පටලෝගන ගලප ගන්න කිව්වොත් එහෙම අපේ ධර්මයේ තේරුම් ගන්න බැරි වෙනවා තේරුම් ගන්න තේරුම් ගන්න තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ අර භවය විස්තර කරන දේශනාවක ඔබ වහන්සේ භවය සහ විභවය ගැන කියන්න මේ භෝගතරණ සූත්‍රයෙන් උදාහරණයක් ගන්නවා සවනාද කරුණාකරලා ඒක තව ටිකක් විස්තර කරනවාද පිටා සිටීම සහ ඉපිලීම කොහොමද ගලපන්නේ කියලා එතනට දර්වාසරණයි මම මේක අහපු වෙලේ නිසා මම තව කාරණාවක් කියන්න කැමතියි අනුරාධපුරේ මම දැන් අද ගොඩක් වෙලාවට මේ අපි එක එක දැන්වල සූත්‍ර හදාරනවා අපි ගිහියෝ විදියට ඔබ ගොඩක් වෙලාවට පිළිවෙලට සූත්‍ර හදාරන ක්‍රම අඩු වෙලා තියෙනවා මම ගිහියා ඔබට තියෙන උපකාරයක් පිණිසත් මගේ දහම් ධර්ම සහ අනිත් පැත්ත වර්ධනය කරගෙන උපකාරයක් පිණිසත් බුදුරණවහන්සේ වදාළ සියලු ධර්ම දේශනා මුල ඉඳලම සියල්ලක්ම දේශනා කරන්න අදහස් කරා සියලුම දේශනා එතකොට මම පටන් ගන්න සංයුත්ත නිකායකින් කෝග ධර්ම සූත්‍රයෙන් පටන් ගන්නේ 15 වෙනිදා ජූලි 15 අනුරාධපුරේ පූජා කරනවා. එදා මම ඔබ ධර්ම සූත්‍රය පැහැදිලි කරනවා. ඒකෙදි ගොඩක් තව විග්‍රහ කරගන්න පුළුවන් වේවි. ඉතින් ඒක ඔබලාට ගොඩක් උපකාරයක් වේවි. ඔබ අප සියලු දෙනාටම මේ සියලුම දේශනා, ඒ කියන්නේ බුද්ධ දේශනා මුලින්දලා කතා කිරීම තුළ එතන ඕගධර්ම සූත්‍රයේදී පැහැදිලි කරන්නේ අපතිත්තං අනායෝවං තින්නම් ලෝකේ විචත්තිකම්. පිහිටීමකුත් නැතුව ඉල්බීමකුත් නැතුව මේ මේකේ ඊතර වුණා කියලා. එතකොට දෙවියා කියනවා කිරස් සංගත පස්සාම බ්‍රාහ්මණම් පරිනිබ්බුතං අපතිත්තං අනායෝවං තින්නම් ලෝකේ විචත්තිකම් කියලා බොහෝ කාලයකට පස්සේ දැක්ක මේ පිහිටන්නේ නැතුව ඉල්පෙන්නේ නැතුව තණ්හාව නම් ලෝකෙ ඊතර වෙච්ච ශ්‍රාවකේ එතකොට අපි හැම වෙලේම අපිට තියෙන කාරණාවක් තමයි යමක් ඇති බව ගැනීම සහ ඊළඟට ඇති බව ගත්තදී අපි අයින් කරන්නේ නැත්නම් ඒක බෙදලා වෙන් කරලා අපි එතන යමක් නැති බව අපි ගන්න හොයනවා. එතකොට ඇති බව සහ නැති බව ගැනීමේ දෙයක් එක තමයි අපි මේ ලෝකේ හැම වෙලේම යන්නේ. එක පැත්තකින් අපි ගන්නවා ලෝකේ තියෙනවා මොනවා හෝ පැත්තකින් තව පැත්තකින් අපි බදලා බලනවා ලෝකේ නැහැ කියලා. අපි ලෞකික දිට්ඨියත් එක්ක හිතනවා මේ ලෝකේ තියෙනවා කියලා අපි ඊළඟට ලෝකෝත්තර දිගට යනවා කියලා අපි හිතන්නේ ලෝකේ නැහැ කියලා. ඔය ඔය දෙකත් එක තමයි අපි යන්නේ. අපි හිතන්නේ මේ අර මේ අපි දැන් ලෝකෝත්තරීට යනවා කියලා. නමුත් අපි යන්නේ අර ඇත නැහැ ඇත සහ නැත කියන පැත්තත් එක්ක. ඕක බුදුරණවහන්සේ විග්‍රහ කරනවා දිට්ඨිගත සූත්‍රයේ ලෝකාවලපන සූත්‍රෙත් පැහැදිලි කරනවා. ඒක ශ්‍රමණ බ්‍රාහ්මණ කොටසක් ඉන්නවා මේ ලෝකේ පිළි අරගෙන සත්‍යය කියලා ඉන්නවා. තව කොටසක් ඉන්නවා මේකෙන් මේක අයින් කරගෙන විභවයෙන් බවස නිස්සාරණ බව. විභවයෙන් බවෙන් නිස්සාරණයක් වෙනවා. සබ්බේති අනිසත්තාවම සියල්ලක්ම නිදහස් වෙලා නැහැ කියන බවස්මා තස්මා බවස්මාතු දාම සියල්ලක් භවයේ තුල ඉන්නේ. එතකොට කවුද මේ සත්‍ය දකින්න කෙනා විග්‍රහ කරනවා බුතම් බුතතෝ පස්සති. එයා මේ තියෙන දේ ඉක්මවන්න හොයන්නේ නැහැ. තියෙන දේ බෙදලා මේ මේක නැහැ කියලා බලන්න නෙමෙයි හොයන්නේ. එයා මේක ඇති වෙන්නේ කොහොමද කියලා. ඇති වෙන්නේ කොහොමද කියලා වෙනකොට තියෙන දේ ඇති වෙන්නේ නෙමෙයි. දැන් අපි හැම වෙලෙම ඇති වෙන්නේ කොහොමද කියලා හොයන්න නැහැ. තියෙන දේ ඇති වෙන්නේ කොහොමද කියලා හොයන්න යන්නේ. තියෙන දේ ඇති වෙන්නේ කොහොමද කියලා හොයනකොට යමක් තිබිලානේ. තියෙන දේ ඇති වෙන නෙමෙයි තියෙනවා කියලා ගැනීම ඇති වෙන්නේ කොහොමද කියලා. තියෙනවා කියලා ගැනීම ඇති වෙන්න තමයි මේ ආධ්‍යාත්මික බාහිර බෙදා ගැනීමත් එක්ක මේ ලෝකේ සකස් වීම තියෙන්නේ. අන්න එතනදී අපට හම්බෙන කාරණාව තමයි මේ ලෞකික දිට්ඨිය තුළ අපට ඇති බව හම්බුණානේ. ඇති බව හම්බුණ කාරණාව හේතුපත්‍ය වශයෙන් හොයාගෙන යනකොට නැති බව නෙමෙයි හම්බෙන්නේ. මුතම් මුතතෝ පස්සති. හටගටනේ හටගත් ආකාර දකින්නවා. මුතත් නිබ්බේදා විරාග නිරෝධය පටිපන්නෝ හොති. අන්න එතකොට යා හටගට දේ නිරෝධයේ නියම පිණිස යොමු වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැතුව හටගට දේ නැති වෙනවා නෙවෙයි. අපි ගොඩක් කාලවට බලන දේ තමයි විභවයේක මේක නැති කරන්න හොයන කාරණාව එක පැත්තකින් තියෙනවා අනිත් පැත්තෙන් නැහැ. ওই දෙකත් එක තමයි ලෝකේ ගමන් කරන්නේ. ඔන්න ඔක තමයි විග්‍රහ කරන්නේ. ඉතින් මේ පිළිබඳව ලොකු විග්‍රහයක් මම පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. තිරසන්නයි. තිරසන්නයි. අත්‍යවශ්‍යයි ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ මේ දැන් ටික ඉස්සලා කියෝ විදිහට අර තියෙන දේ ඇති වෙන හැටි බලනකොට අපිට අපි දැන් සාමාන්‍යයෙන් මලක් දකිනකොට මේ මල ඇහැ දැකලා දික්ත අවස්ථාව ඊට පස්සේ ඒක හිතෙන් හිතලානේ මේ මල බව අඳුරගත්තේ කියලා අර විඤ්ඤාත අවස්ථාවට යනවා කියලා ওই දෙක වෙන් කරලා බැලීම ඒ කියන්නේ දික්ත අවස්ථාවයි විඤ්ඤාත අවස්ථාවයි උතන දෙකක් නේද උනේ කියලා වෙන් කරලා බැලීම අවස්ථාව ඇතිද නැත්නම් උතනින් එහාට තව වෙනස් විදිහකට දකින්න ඕනද කියලා ටිකක් තේරුම් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි නිර්වාසරණ දිට්ඨියක් කියන කාරණාවක් ඇති වෙන කොහොමද කියලා බලන්න ඕනේ. දැන් අපි එතන දිට්ඨියක් ඇති වෙලා ඊළඟට මනසින් දාන්නේ කියලානේ අපි මේ කල්පනා කරන්නේ. එතකොට අපි එතන දාන්නේ ඇති වෙච්ච දේ නිර්වචනය දෙන්න කොහොමද කියලා බලන්නේ. නමුත් ඔය බලනවනේ දිට්ඨියක් කියන කාරණාවක් නැත්නම් දැකීමක් කියන දකින්න දෙයක් ඇති වුණා කියන කාරණාව ඇතුළේ කොහොමද කියලා. අන්න ඒකට අපට හොයන්න වෙනවා මේ එතනින් එහා තියෙන ටික. ඒ තමයි අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන කියන කාරණාව. එතකොට අපි ඒක හොයන්න නැතුව අපි ඇති වෙච්ච දේ දැන් අපිට යමක් දකින්න තිබිලා දකින්න තියෙන තියෙන යමක් දකින්න ඇති බව අරගෙන ඒකනේ අපි බලන්නේ මේක මනසින් දැම්මේ මෙහෙමයි හිමයි කරේ කියලා. එතකොට එතනින් අපිට තියෙන්නේ අර දකින්න ගත්ත දේ තුලට කලකිරෙන එක. නමුත් දැකීම ඇතිවන්නේ කොහොමද කියන අම්මා හම්බෙන්නේ නැහැ. දැකීම ඇතිවන්නේ කොහොමද කියන කාරණාවට එනවා නම් අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන කියන මේ ක්‍රියාවලියම හම්බ වෙනවා. ඒ ක්‍රියාවලිය හම්බ වෙනකොට කවදාවත් හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි මේ පැත්ත තියම ඉන්නවා. ඒකට යොමු වෙච්ච ණය තමයි හම්බෙන්නේ. නැත්නම් අර ඇති දේ තමයි අපි ඇති දේට විග්‍රහයක් දෙන්නේ. අර ඇතයි කියලා ගැනීම ඇති වෙච්ච තැනට විග්‍රහයක් දෙන්නේ නැහැ. අද අද ගොඩාක් කෙනාවට මම දන්නේ ඇයි එහෙම කියලා මේ පටිච්චසමුපාදයට කතා කරාට පටිච්චසමුපාදේ මේ ඇතින් එහා පැත්ත අපි හිතන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන කියන කාරණාව දක්වා අපි හිතන්නේ නැහැ. අපි එතනින් එහාට විතරයි හිතන්නේ. මේ මේ ටිකත් අපි කල්පනා කරන්න ඕනේ. මේකයි බුදුරණවහන්සේ පැහැදිලි කරා. අන්න ඒ ටික හොයාගෙන යනකොට තමයි සැබෑවට මේ කාරණාව හම්බෙන්නේ. එතකම් මේ කාරණාව හම්බෙන්නේ. එතකම් අපි අර තියෙන දෙයක් මේ එතනින් එහා අපි මේක බණ ගන්න කොහොමද? මේක පාට වශයෙන් දාගන්න කොහොමද? මේක සංකල්ප වශයෙන්, හැඩතල වශයෙන්, නිමිති වශයෙන් දාගන්න කොහොමද කියන එක තමයි බලන්නේ. අර ටික බලන්නේ නැහැ. ඉතින් ඒ ටිකත් අපි බලන්න යමු වෙන්න ඕනේ. ඒක බලන්න නැති තාක්කල් අපිට සක්කාය දිට්ඨිය දෙන්නේ. සිරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අර දැන් අපි සමහර වෙලාවට දැන් සායෝගිකව සූදු කරන දැන් අවස්ථාවල දැන් ප්‍රීතිය ඇති වෙනවනේ දැන් අර ඒක මෙන්දි කිරීම තුල නෙවෙයි සමහර දේවල් ගැන අපි දැනට පුදු වන්දනාවක් හරි ඥානයක් දීමේදී හරි ඒ වගේ වෙලාවල් වලත් පිටට ප්‍රීතිය එකට වුණාම එතකොට අපි ඒ සැරින්න වගේ අපිට ඒකත් මේ ඇතිනේ කොහොමද කියලා හිතන් ඒක බලන එක එහෙම කරන්න පුළුවන් එහෙම වෙනවා එහෙම නැතිව දැන් අපි ඒක ප්‍රීතිය හොඳටම ඉතේ එස්සත් ගැන විවිධවාගෙන ඊට පස්සේ ඒක බලන්න ඕන ඉක්මනින් මේක ගැන අපි අර මෙනෙහි කිරීමක් වගේ ඒක මතක් කරලා ඒක මෙනෙහි කරන එක ප්‍රායෝගිකව සුදුසු කියන්නේ ඒක එහෙම මතක් වෙනවනම් මේක ඉක්මනට මචන්නේ ඒක සුදුසුද කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න සාකච්ඡා තේරුම් ගන්න. තේරුම් ගන්නයි. දැන් අපි විමුක්තායතන සූත්‍ර බැලුවොත් එහෙම ඒ විමුක්තායතන වෙන විදිහට ඒකහපතු පහ විතරයි තියෙන්නේ. එතකොට ඒ කාරණා පහෙන් ප්‍රීතිය සැපේ ප්‍රමුජිත භාව සමාධිය කියන එක ඒක ආසේවනා භාවිතා බහුලීකතා කරනවා. එතකොට අර මුල් කාරණා වාය කරන්න අවශ්‍ය නැහැ. අරක ඒ හටගත් ප්‍රීතිය එක එතකොට එතන තමයි යථාභූත ඥානෙ හටගන්නේ ඒ ඒ කියපු කාරණා. කියන්නේ එතන විමුක්තායතන පහ විතරයි. කියන්නේ සද්ධර්ම ශ්‍රවණය ඊළඟට ධර්ම දේශනාව ඊළඟට ධර්ම සාකච්ඡා ධර්ම විතරකය ඊළඟට ධර්ම සජ්ජායනය සහ පඤ්ඤාවෙන් යුක්ත සමාධිය තුළදී අට ගන්න ධර්මයක් තුළ අර්ථය වැටහීම කියන්නේ මෙන්න මේ කාරණා පහත් එක විතරයි. එතකොට දැන් ඔය කාරණාවේදී අපට ඕක ඒකට යොමු කරගන්න පුළුවන්. අපි හිතමු ඇත්තටම අපිට දානයක් දීම හරි බුද්ධ වන්දනාවකදී හරි ඒ හටගන්න ප්‍රීතිය අපට සමාධි සැපයක්නේ. ඇත්තටම අනුස්සති භාවනාව, බුද්ධානුස්සති වගේ භාවනාවක්. නැත්නම් අතන ඡාගානුස්සති වගේ භාවනාවක්. එතකොට අනුස්සති භාවනාවෙන් ඉතිරිපත් වෙන හැටි මහා නාම සූත්‍රය පැහැදිලි කරනවා. හැබැයි එතන ලස්සන මුලේදම කියන අනුස්සති භාවනාව විමුක්තායත නැත්නම් එතන රහත් වෙන්නේ සෝතාපන්න කෙනා කියලාම කියනවා. ආගත ඵලෝ කියලා වචනේ තියෙනවා. දිට්ඨියෙන් යුක්ත කියලා ඒ වචන ටික එහෙම්මම තියෙනවා. ඒ අනුසති භාවනාවෙන් කෙලින්ම අරහත්ත්වයට පත් වෙන කෙනා විග්‍රහ කරනකොට. එතකොට අර ඵලයට පැමිණිච්ච කෙනාට තියෙනවා මේ ප්‍රීතිය එක අර සත්‍ය නැත්නම් ධර්මයේ ඒ ස්වභාවය තේරුම් ගන්න යොමු කරගන්න. ඒ පීචත් එක්ක. එතකොට මොකද වෙන්නේ? එයාට ඒක ඉන්ද්‍රිය බඩ පත් කරගන්න පුළුවන්. ඵලයක නොපැමිච්ච කෙනා ගැන අපි කල්පනා කරලා බලුවොත් එයාට ඒ ප්‍රීතිය උපකාර කරගෙන ලෙහෙසිම වැඩේ තියෙනවා එකක් ධර්මය අහන එක අනිත් ධර්ම විතර කරන එක එතකොට ඒ කාරණාව අර තේරුම් මේ මේ සාමාන්‍ය අර ගොරෝසු විතරකයක් කරන එකට වඩා මේ ධර්මයේ තේරුම් ගන්න ඕන විදිහට යොමු කරගන්න පුළුවන්. දැන් ඔබ තවත් හොඳට තේරුම් ගන්න පුළුවන් බුදුරණවහන්සේ අපිට මිත්‍යා දෘෂ්ටි කෙනෙකුට නැත්නම් අපිට ධර්මයේ ලෞකික සම්මාදිට්ඨියක් ඇති නොවෙච්ච කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට ධර්මයක් සාමුක්ඛාංශික දේශනාවක් කරන්න කලින් අනුපිළිවෙල කතාව කරනවා. දාන කතා, සීල කතා, සංඝ කතා, කාමාලං ආදී නිකම්ම ආයසංස මෙන්න මේ ටික කරනවා. ඒතර මේ ටික කිරීම තුළ හටගන්න කාරණාව තමයි ලෞකික සම්මාදිට්ඨිය, මෙලොව පරලොව විශ්වාසය, කර්ම කර්මඵල විශ්වාසය. ඒ තරක් නෙමෙයි. ඔන්න ඔය ප්‍රීතිය කියන කාරණාව අර ධර්මයේ කියන්නේ සත්‍ය තේරුම් ගන්න අවශ්‍ය පදනම මේ පිටත් එක ඇති වෙනවා. ඒකට ඕකට සාමුක්ඛාසිකද ආර්ය සත්‍ය සමුක්ඛාසිකන ආර්ය සත්‍ය මෙන්න මේ ආර්ය සත්‍ය පිළිබඳ විග්‍රහය යොමු කරපු ගමන් මෙන්න මේ දුක පිළිසිඳ හොයන්න යොමු වෙනවා. එහෙනම් එතන ඒ වඩාත්ම හොඳ කාරණාව ඒ ප්‍රීතිය තුළදී දැන් අපිට මේ ප්‍රීතිය කියන කාරණාව වේදනා උපාදාන කියන පංචපාස්කන්ධයක අල්ලගන්න කරගන්න අමාරුයි. මොකද හේතුව එතකොට ඒ කාරණාවට යොමු වෙනට නම් අනිවාර්යයෙන්ම එයාට ලොකු විදියට ප්‍රඥාව වැඩිලා තියෙනවට ඒ කියන්නේ එතන විග්‍රහ කරන්නේම සෝතාපන්න කෙනා පිළිබඳව ඒ අනුසති භාවනාවත් එක්ක ඒක වැඩින ආකාරය. නමුත් එතෙන් යොමු කරගන්න පුළුවන් අර සාමුක්කාසික දේශනාත ධර්මය අහන ඒකතොර ඒ අහන්න වගේ එතන විතර කරන්න වගේ ඒකත් එක්ක ඒක කරන්න පහසුවක් තියෙනවා. ඒ ධර්මය අහලා ඒක තේරුම් ගන්න ඊතර කරන එකට පහසුවක් තියෙනවා. එතකොට අර ධර්ම කාරණා තේරුම් ගැනීම හැකියාව වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් කරන එක වටිනවා ඒ අවස්ථාවේදී. මේ අර එවෙලේ ප්‍රීති හටගත්තේ කොහොමද කියලා හිතන එකට වඩා හැබැයි අපට ඒක හොඳට වැටහෙනවා නම් ඒ ප්‍රීති හටගත්තේ කොහොමද කියන කාරණාව හේතුපත්‍ය වශයෙන් ඒක නිතුවට ප්‍රශ්නයක් නෑ. ඒ කාරණාව පාදක කරගෙන පෙරවසන. සේවන් සම්මත. අපි නම් දැන් අවසන් කරමුද? ක්‍රම අපේ හඳුනේ වංශයට අනික වැඩ පින්න මේ ඉතාමත් කාර්යබහුල අවස්ථාවේදී කල්‍යාණ මිත්‍රයන්ට ඇති ප්‍රශ්නට පිළිතුරු ලබා දුන්නා මම හිතන්නේ ඉතාමත් වැදගත් සාකච්ඡා සිදු වුණා හැමෝටම ප්‍රයෝජනක පිළිතුරු ඉතින් මම ඉතාම ගෞරවයෙන් සියලු දෙනා වෙනුවෙන්ම වංශයට පාද නමද නමස්කාර කරමින් ප්‍රාර්ථනා කර සිටනවා වංශයේ ප්‍රාර්ථනා කරන බෝධිකින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගැනීමට මේ ධර්ම ධාර්මික කුණ්ඩිකාවත් හේතුවක් වේවා කියලා. සයන්වාස අපි ලබන සතියේදී අංගරෝධ වස්තු සම්බන්ධ සුපුරුදු ඉදිරි ධර්ම සාකච්ඡා පවත්වන එක අපේක්ෂක වන වෘතනවා. මම කිසිය සතියේ පෙර වන්දට කතා කරන්න සයන්වාස ජුඩි වස්තු නම් පැවැත් සාකච්ඡා පිළිබඳව මම එහෙමනම් ඔබ වස්තු වෙන සයන්වාස අදවසේදී සාකච්ඡා කරන්න කිව්ව සඳහන් තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඉතින් මේ වගේ අවස්ථාවෙත් ධර්මයේ සාකච්ඡා කරන්න පෙළීම ගැන මම සතුටටපත් වෙනවා. මේ අවිත්මත් අතරම දේශනාවක් කරලා ඉවර වෙලා මේ යන ගමන් තමයි මේ සාකච්ඡාවට සම්බන්ධුනේ මේ මොකද මට ගීසතේ සම්බන්ධ වෙන්න බැරි වුණා. ඉතින් ඔබලාගේ තියෙන ධර්මයේ පිළිබඳ උනන්දුවත් එක්ක කැමැත්ත ඇති වුණා. ඉතින් ඔය විදිහට ධර්මයේ අපි සාකච්ඡා කරන එක ප්‍රශ්න විමසන එක අපට මේ මුක්ති මාර්ගය දියුණු කරගන්න නැත්නම් අපේ ජීවිතේ තවත් සත්‍ය දකින්නට යන මාර්ගය ඇති කරගන්න හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා අදත් මේ කරගත්ත සියලු කුසල ධර්මයන් විශේෂයෙන් දලවත් මහත්යතුල ඔබ සියලු දෙනාටමත් ඒ වගේම අපවත් යොදල කටුකුරු ඥානංසාන්නාසේ තත් මේ උතුම් නිවන සැනසෙන්න උපකාර වේවා ඒ වගේම නිහාල් රූපසිංහ මහත්මයාට ඒ වගේම රවි කොබ්බලගේ මහත්මයා ඇතුළු ඔබ සියලු දෙනාටම දහමින් සැනසෙන්න මේ සියල්ලක්ම හේතු වාසනා වේවා ත්‍රිවස් සරණයි සාදු සාදු සාදු ත්‍රිවස් සාදු සරණයි ත්‍රිවන්ත ගුණවන්ත පස්තිකුම් වන්දි කුමරං සාරිපුත්තාද තේරං ආගතම් පටි පහදියා සත්තා සීලං දයාවසං බදං සාදු සාදු සාදු සරණයි සරණයි සරණයි